නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ <clears throat> නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අට්ඨි භික්ඛවේ ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්ඛම ධාතු තත්ත යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්ස වා විරිය සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාව පාරිපුරියා සංවත්තති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ දේශනාවට මාතෘකා පාඨයේ වශයෙන් තියාගත්තේ සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයෙන් උපුටා ගන්නාලද කොටසක්. ඒ කොටස අපි ඊයේ සම්බන්ධ කරගත්ත විරිය සම්බොජ්ජංගය පිළිබඳවමයි කතා කරන්නේ. වෙන පැත්තකින් ඒ කාරණාම තමයි වෙන පැත්තකින් වෙන ආලෝකයක් ලබා දෙනවා. ඒ පාඨයේ තියෙන සාමාන්‍ය අර්ථය ගත්තොත් නැත්නම් ඒ පාඨයේ පසුම වෙලා තියෙන අර්ථය ගත්තොත් ඒ කාය සූත්‍රයේදී සරුවචනන්සේ සඳහන් කරන්නේ මහණෙනි මේ කය ආහාර නිසා ආර හේතු කරගෙනයි පවතින්නේ. ආහාර නැති වුනොත් මේ කය පවත්වන්න අමාරුයි. සියලුම ලෝක සත්‍ය ඔක්කොම ආහාරය මත රඳා පවතින. ඒ වාගෙන් තමයි හැම නීවරණ ධර්මයක්ම ඒකට අදාළ ආහාරය ලැබගෙනයි පෝෂණය ලබන්නේ. ඒ සූත්‍රයෙන් පසු කොටස සඳහන් වෙනවා බොජ්ජංග ධර්මත් එක එකක් ඊට ආවේනික වූ ආහාර මතයි ඒවා වැඩෙන්නේ වැවෙන්නේ. ඒ ආහාර නොලැබුණොත් ඒවට ඒ වර්ධනයක් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා <clears throat> අපි මේ මාතෘකා කරන්න වෙදුනේ ඒ බොජ්ජංග සංයුත්තේ විරිය සම්බොජ්ජංගයට අදාළ වීරිය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් ගැන සරුවචනන්සේ කතා කරන අවස්ථාව. ඒකෙදී සරුවචනන්සේ සඳහන් කරනවා මහණෙනි මේ වීර්යයේ ආරම්භ ධාතුය, නික්ඛම ධාතුය, පරක්ඛම ධාතුය කියලා මට්ටම් තුනක් තියෙනවා. අන්න ඕක පිළිබඳ යෝනිසෝමනසිකාරේ. ඔක පිළිබඳව නුවණින් මෙනෙහි කරන්න දන්න කෙනා මේ නැති බොජ්ජංග නැති වීර්ය සම්බොජ්ජංගයක් වඩන්න සූර වෙනවා දක්ෂ වෙනවා. ඒ වාගේම යම් කිසි කෙනෙක් මේ වීර්යයේ අවස්ථා තුන ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ අවස්ථා තුන දන්නවනම් Taman තුල ඇත්තා වූ යාන්තවට මෝදු වෙලා තියෙනා වූ වීර්ය සම්බොජ්ජංගේ වඩා වර්ධනය බහුලීගත කිරීමට සූර වෙනවා කියන එකයි මේ එකම ආහාරයක් මේ බොජ්ජංගය වැඩිවීමට අවශ්‍ය කරන ආහාරයක් සරුවචනanse සඳහන් කරයි. ඉතින් මේ සෑම දිනකම මෙතන මේ රැස් වෙලා ඉන්නේ ආන් ඒ වාගේ Taman තුල නැත්තම් මේ සම්බොජ්ජංගයේ වීර්ය සම්බොජ්ජංගයේ වඩා ගන්නයි තියෙනවා නම් භාවනාය පාරිපූර්ණියා ගච්ඡාය ගච්ඡති කියන විදිහට භාවනාවෙන් පරිපූර්ණ භාවයට ළඟා වෙන්නයි මේ කාලේ ගන්නෙ. ඉතින් ඒ නිසා මේ සර්වඥ දේශනාව අපිට මොනම තාලකින්වත් අහක දාන්න පුළුවන් කමක්වත් අවශ්‍යතාවයක් නැහැ. මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන කාරණා පිළිබඳව අපි ඊයේ සාකච්ඡා කරන්න යෙදුනා. මොනම ව්‍යාපාරයක් හෝ මොනම අධ්‍යාපනයක් හෝ මොනම කටයුත්තක් කරන්න ආරම්භ කිටලා ඒක ක්‍රියාවත් කරන තැනට යන්න ඒ මුල් වෙන ඒ පදනම් වෙන වීර පුරුෂයෝ හොඳට දන්නවා වැඩක් පටන් අරගෙන ඉදිරියට යනවායි කියන එක පොඩි වැඩක් නෙමෙයි. ඉතාමත් අමාරුයි. වැඩ පටන් ගන්න වෙලාවේදී ඒකට සුදුසු යෝගය සකස් කරගෙන ඒ පිරිස යොදාගෙන මේ පිරිවැය හොයාගෙන ශ්‍රමය හොයාගෙන ඒ කටයුත්තක් පටන් ගන්නවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒ නිසා ගොඩදෙනෙක් එවැනි පුද්ගලයන් දෙහා කට අරගෙන බලා ඉන්නවා මිසක් පුදුම වෙනවා කොහොමද එවැනි වැඩ සංවිධානය කරගන්නේ කියලා. සමහර අය හිතනවා අනේ අපිට ඒක සහජ හැකියාවක් නෑ. ඒ නිසා අපි ඉතින් කවුරු හරි ඒ වගේ කරන දෙයකට යපෙනවා කියන මිසක හිතන්නේත් නැති තරම් වැඩක් පටන් ගන්න එක බොහොම අමාරුයි. ඒක තමයි ආරම්භ ධාතුව කියලා කියන්නේ. ඒක තමයි තාමත්ම දුෂ්කර දේ. ඊගාවට මේ පටන් ගත්ත වැඩේ දිගට පවත්නවා කිව්වහම අර ආරම්භකයන්ට බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ පවත්නවා කියන එක වෙනම දක්ෂකමක්. ඒක වෙනම සූර භාවයක්. ඊගාවට ඒක නිම වෙන තෙක් පවත්තලා ඉවර කරනවා. නික්කම ධාතු පරක්කම ධාතු අවසානයේ දක්වා ගෙනියනවා කියුවට පස්සේ ගෙනියලා ඒකේ ජය ලබන්නේ සමහන්ට ආරම්භකයත්ව නොෙන්නත් ඉඩ තියෙනවා. එතන නොෙන්නත් ඉඩ තියෙනවා. ඒ තරම්ම දුෂ්කරයි මේ ප්‍රධාන වීරියකින් දීර්ඝ ගමනකින් කෙලවර කරුතු වැඩක් ගත්තාම මානව ඉතිහාසයේ කටයුතු හෝ ජාතික මේ ඉතිහාසගත වැඩ හෝ ওই විද්‍යානුකූල නිෂ්පාදනයක් එහෙම ගත්තාම ඒක પરම්පරා ගානක් කරලා තමයි ආරම්භ කරපු යැත්තු ඇති කළ දීපු ගැම්ම අනික්කම ධාතුව වශයෙන් ඒක නඩත්තු කරන්නේ නැත්තෝ ලොකු ගෞරවයකින් Taman උරහිසටපත් වෙච්චි ධූරයටපත් වෙච්චි මහා බර වගකීමක් ඉදිරියට ගෙන යන වගේ ඒක දරාගෙන ගියාට පස්සේ ඒකේ කෙලවර දකින්න ඇත්තෝ සමහරට ආරම්භකත්ව නොවෙන්ටත් ඉඳී. සාසනික වශයෙන් වෘතලයකට මෙන්න මෙහෙම අපි මේක මතක තියාගන්න පුළුවන්. ඔය සාසනයේ මේ සංඝ සාසනයේ සර්වඥාන්සිකේ තිබේ මේ බුද්ධ සාසන, ධර්ම සාසන, සංඝ සාසන කියන සංඝ සාසන ගත්තාම සරුවඥාන්සේ බොහොම අතේ දුරින් තමයි සංඝයා ආශ්‍රය කෙරුවේ. අනිකුත් ශාස්ත්‍රවරු වගේ උදේ හවස ඉස්සර පිටිපස්සේ යන්න රැළේ වැටිලා ඉන්න කිසි කෙනෙකුගේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඉතින් පරිණිරවණ අවස්ථාවෙත් කිව්වා මම සම්පූර්ණ සංඝයාගේ නිදහස් සංඝයා මගේ නිදහස් කියලා. අපේ ගෞරවයටයි අපි මේ පිටිපස්සේ වැටිගෙන යන්නේ. මොකද මේ එළිය මේ ආభాෂය අපිට නැතුව බැරි නිසා සරුවත්තරනාංශය අපිට එහෙනම් මං පිටිපස්සෙන් වරෙන් මං කියන දේ අහපන් කියලා කවදාකවත් කියන්නේ නැහැ. කිව්වනම් උන්ද සරුවත්න නෙවෙයි. ආනේම සරුවඥ ශාසනයේ ඇත්තටම මේ සංඝ ශාසනය ඇති කිරීමට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේත් ඇරන් තියෙන දුක් කරලා තියෙන භාරය පුදුම හිතේ. තමාර වෙලාවල් වලට සරුවඥාණන්සේ මේ තමන්ගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට බැනලා මෙහෙවල මේක කරපම් මේක කරපම් කියලා කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කිසිම දවසක මට එහෙම කතා කරන්න මොකද කියලා කවදාකවත් අහන කෙනෙක් නෙමෙයි සාරුචිත්තු ස්වාමීන් වහන්සේ. කියන ඕන දෙයකට යටත් වෙලා ඒ කරලා තියෙන වැඩ දිහා බලනකොට හිතෙනවා නේ උන්දලා එදා ඒ දැරීම ඒ වීරිය නොකළා නම් අර සරුවච්චන් වහන්සේගේ ධර්මදේශනා මහා ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ අපි එනකොට සුන්නත් දූලි වෙන්න ඉඩ තිබුණා. පුදුමාකාර හැඟීමකින් මේ 5000ක් පවතින ශාසනයේ 2550කට පස්සේ අපි ගැනත් හිතලා එදායේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා වැඩ කරපු හැටිත් බලන්ද ඒ විනය පිටකයක් කියවන්න ඕන සූත්‍ර පිටකයක් කියවන්න ඕන. ඔය යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ බොහෝම සූරයි. ඒ සූත්‍ර පිටක විනය පිටක විසඳන්න උන්වහන්සේ උගන්වනකොට ඒ පන්තියේදී කියනවලු බුදුහාමුදුරට මම මල්වට්ටියක් පූජා කරනකොට වෙනම මල් දෙකක් ආසනෙ උඩ තියලා අනේ මේක සාරිපුත් ආහඳුරන පූජා වේවා අනික මොග්ගල්ලාන සාංශර පූජා වේවා කියලා කියනවා කියලා. බුදුහාමුදුරන්ට මල් වට්ටිය පූජා කරාට වැඩේ කෙරුවාව තිබිලා තියෙන මේ දෙන්න අතේ. සරුවත්ඥාන්සේ සඳහන් කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මවක් වාගේ ඕනම පෘ탁ජනියෙක් සෝවාන් කරලා නැත්නම් ආර්ය ලෝකයට වදන්නේ බිහි කරවන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. එච්චරයි උන්දට පුළුවන්. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර බරක්ලු දරන. උදේ නැගිටපු තැන ඉඳලා පින්ඳ පාතට යනකම් පින්ඳ පාතේ ගිහිල්ලා අවිලේ වත් පිළිවෙත් ඒ අත්වන්ට බණ බහන් කියලා දෙන්න මහැන කරන්න, උපසම්පදා කරන්න, පැවිදි කරන්න කිලෝරක් අතව වැඩ කරලා ඒ අත්වර ආර්ය භූමියෙන් ඔසවලා මේ පෘථග්ජන භූමියෙන් ඔසවලා ආර්ය භූමියට තැම්පත් කරාට පස්සේ උන්වහන්සේ <sighs> සුවාසය කරලා වැත්තකට වෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සෝවාන් කෙනා අරහත්ත්වයේ දක්වාම ගෙන යන්න පියෙක් වාගේ මව විසින් බිහි කරලද දරුවා දැඩි කරන රැකී රස්සාවල් කළා රස්සා මේ පිටකොන්ද හයි කළා ශිල්ප උගන්වලා අරස්සාව දීලා වඩන පියෙක් වාගේ ඒ දරුවා ඒ සෝවාන් වෙච්ච ලදරු ආර්යයන් වහන්සේ ආර්යහත්ත්වයේ දක්වාම ගෙනියනවා. ඉතින් මේ දෙනගේ ශිල්ප දෙකක් ක්‍රම දෙකක්. ඉතින් මේ දෙන්න නොහිටියානම් අම්මයි අප්පයි වාගේ සාසනයේද නොහිටියානම් අද මේ අපි මේ කරන දේවල් කවදාකවත් හීනකින් හිතන්න හම්බ වෙන්නේ නැහැ. වගේ මේ ආරම්භ ධාතුව වැඩක් පටන් ගන්න තියෙන ධාතුව මහා පුදුමයි. ඒක තමයි මාතෘත්වය කියලා ලෝකේ අපි සඳහන් කරන්නේ. මාතෘත්වය තමයි මේ සියල්ලම කරලා දරුවෙක් කුස දරාන ඉඳලා බිහි කරවන්නේ. ඉතින් බිහි කරුවාට පස්සේ ඒ මවට ආරසාව අවශ්‍යයි, ඒ දරුවට පිතෘත්වයක් අවශ්‍යයි. ඒකයි මේ පවුල් සංවිධානයක් කියලා එකක් අපිට තියෙන්නේ. මේ පවුල තුල තමයි මේ දරුවට පූර්ණත්වය ලැබෙන්නේ මාතෘත්වය, පිතෘත්වය. නැදෝ කොච්චර පඬිතුකම් කතා කරන්න ගියත් බටේර ලෝකේ තියෙන්නේ ඒක පුද්ගලයා එක්කමව ඉන්නේ එක්ක පියා විතරක් ඉන්න සමාජයක්. ඕගොල්ලෝ තමයි අපිට මේ බණ උගන්වන්නට ඉන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ ආර්ථිකය උගන්වන්නට ඉන්නේ. ඕගොල්ලෝ තමයි අපිට මේ මේ තාක්ෂණය උගන්වන්නට ඉන්නේ. උන්දලාට උන්දලාගේ වැඩක් බලා ගන්න කියන්නේ. අපේ තියෙන ටික අපිට ඇති. අපිට අම්මලා තාත්තා දෙන්නම ඉන්නවා. ඒ නිසා මේ ආරම්භ ධාතුව විතරකින් වැඩේ කරන්න පටන් ගත්තොත් තනි කකුලින් ඇවිදිනවා. ඒක කරන්න බෑ. ටිකක් කරගෙන යනකොට නික්කම ධාතුව අවශ්‍යයි. ඒ කරගත්ත වැඩේ දිගට ගෙනියන්න. ඒකෝට මමයි ආරම්භ ධාතුව ඇති කරේ නිසා මට කරු කරපල්ලා ඔක්කොම මම පිටිපස්සේ වරිලා කියලා බෑ. අර ආරම්භ ධාතුව ඇති කරපේකන ලෝකෙටම අනුකම්පා වෙලා කාගෙත් කරුණාමයිත්‍ය ඉල්ලාගෙන කාගෙත් අනුකම්පාවෙන් අර නික්කම ධාතුව තන වර්ධනය කරගන්න. වඩා වර්ධනය කරගන්න. ඒක ඔක්කොටම පුළුවන් දෙයක් නෙවෙයි. එද සාරිපුත්තු සාන්තික වැඩේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බෑ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ සාරිපුත්තු සාන්තිට බෑ. නමුත් ඒ දෙන්න අතට අත දීගෙන ඉන්න ඕන. හිතියේ නැත්නම් සාධනයක් වැඩෙන්නේ ආන් මේ වගේ මේ ආරම්භ ධාතුව කියන්නේ මේකය. නික්කම ධාතුව කියන්නේ මේකය. පරක්කම ධාතුව කියලා කියන්නේ මේකය කියලා. අපි දන්නේ නැතුව හැමදාම ආරම්භ ධාතුවේ හිටියොත් අපිට කවදාකවත් රස මිහිරක් ධර්මෝජාවක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ආරම්භ ධාතු දැන් කෙවලයි තියෙන්නේ. අපි ඉන්නේ නික්කම ධාතුවේ ආරම්භ ධාතුවේ ඉන්න කට්ටිය මොන්ඩිසෝරි පන්ති අපි ඉන්නේ ඉහළ පන්තිය කියලා කවදාකවත් අර ආරම්භ ධාතුවේ තියෙන දේවල් අතහැරලා පාගලා පුංචි කරලත් බෑ. අපි ආරම්භ ධාතුවේ සූර දක්ෂ භාවයේදී නික්කම ධාතුවට දරණ ගතියකට එන්න ඕන. ඒ වුණාට අපි දැනගන්න ඕන තාම වැඩේ ඉවර නෑ. ඒ නිසා පරක්කම ධාතුවට යනකම්ම ඒ වීරියේ ගුණාත්ම ශක්තිය දිනු කරනවා කියන එක මේ මොනම විශේෂකින්වත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ ඒ ඒ විෂයන්ට අදාළ වීරියයි. අපි මේ කතා කරන්නේ එහෙම නෙමෙයි ලෝකෝත්තර தත්ත්වයටපත් කිරීමට අවශ්‍ය වීරියයි. එතෙන්ට එන තෙක්ම අවසානට එන තෙක්ම කිසිම ආකාරයකින් බර බිම නොතබා ඔසවාගෙන යන ශක්තිය ඇති කෙනාට තමයි මේ යෝගී කියලා කියන්නේ. එහාට තමයි මේ තපස් තපස් කියන නමට ගැලපෙන්නේ. එහෙම නැතුව මේ ආවට ගියාට පොඩ්ඩක් උසන ගිහලා බිම තියෙන කට්ටියට අර ඉබ්බගේ හා වගේ රණ්ඩුව සටන දිවිල්ල වාගේ ඒ කට්ටියට මේ යෝගාවචර කියන නම ගැලපෙන්නේ නැහැ. යෝගාවචර නම් යෝගයට ආවචර. යෝගය කියලා කියන්නේ භෝගී තත්වයක් නෙවෙයි. භෝගී තත්වය කියලා කියන්නේ කාම භෝගී. ඉඳුරම් පිනවීමේ ඔය තැන්තන් වල වැටලා බුදියා ගන්න කට්ටිය. යෝගී කියලා කියන්නේ අනිත් පැත්ත යෙදුනා ගත්ත කරට කෙල්ලවරකට ගිහිලා මිසක නැතර කරන්නේ. ආනේ මේ ධර්මතා තුන ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියන මේ තුන ගැන නුවණින් මෙනෙහි කිරීම නම් වූ එහෙම නැත්නම් කියන මේ යෝනිසෝමනසිකාරය ගැන යෝනිසෝමනසිකාරය තමයි මේ විරිය සම්බොජ්ජංගේ වැඩිවීමට සර්වචනන්සේ ආහාර වශයෙන් ගෙන හරපාන්නේ. ඒකමයි දැනට Taman ගොඩනගාගත්ත විරිය ආරම්භ මේ විරිය සම්බොජ්ජංගය වඩා වර්ධනය කළ අතුපතර වීදිලා මල්පල ධර්ණ ගහක් පාට පත් කරන්නේ ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ තුන පිළිබඳව වෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමේ දක්ෂකතාවය ඇතියත්ොයි. අද ලෝකයේ කරන වැඩ දිහා බලනකොට සරුවත්න දේශනාවත් එක්ක බලනකොට <clears throat> ගලපනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණ පොතක ලෝකයේ තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක්. මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙලා තියෙනවා. අප්ප සමාරම්භ අප්ප කිච්ච කියලා වැඩ જાතියක් තියෙනවා. ගාක් වෙලාවට ඔය දිනන දේශපාලන පක්ෂ වලින් කරන්නේ මහා සමාරම්භ අප්ප කිච්ච වැඩ විශාලට උත්සව කැඳවලා මුල්ගල් තැබීම් කරනවා. හැබැයි මුල්ගල මුල් බහිනකම් වැඩේ ඉවර වෙන්නේ. අරසානේ කෘත්‍යය බොහෝම ස්වච්ඡමයි. මහා ලොකු ගෝසාවක් කළා මහා සමාරම්මන අල්ප වූ කෘත්‍යයක් ඉෂ්ට කරලා තැන් තැන් වලදී මුල්ගල් හිනාවිවි ඉන්නවා. තව තැන් තියෙනවා අප්ප කිච්ච මහා අප්පා සමාරම්භ මහා කිච්ච. කිසි කෙනෙකුට කෑකෝ සංගහන්න නැතුව හිමීට ඒ වැඩ පටන් ගන්නවා දිගට ගෙනියලා ගෙනියලා අන්තිමට ඉතිහාසයක් වෙනස් කරන විශාල නිෂ්පාදන ද්‍රව්‍ය නැත්තම් මිනිස්යාට සුබසිත සලසන බොහෝම යාන්තමට පටන් ගන්න වැඩ තියෙනවා මේ මහබෝසතාණන් වහන්සේලාගේ වැඩ ඒ වගේ. කාටවත් කෑකොස්සම් ගහන්න යන්නේ මම බුදු වෙන්නයි යන්නේ මම රහත් වෙන්නයි යන්නේ ඉල් ගණ්ඩයි යන්නේ මොකක්වත් නැහැ. ඉතාමත් මේ සෑම ගුණයක්ම සංගවාගෙන කරගෙන කරගෙන ගිහිල්ලා ඒ මහා කෘත්‍යකින් හමාර කරනවා. සමහර ඒවා තියෙනවා මහා සමාරම්භ මහා කෘත්‍ය වැඩක් තියෙනවා. ඇත්තටම කෑකොස්සම් ගාලා වැඩ කෙරුවට මොකද ඇත්තටම හොඳ වැඩක් කරන්න තිබුණා. සමහර ඒවා තියෙනවා අප්ප සමාරම්භ අප්ප කිච්ච. ඉතාමත්ම ලාවට පටන් ගන්න ටික කාලෙකින් වේලා වැටලා යනවා. ඔන්න ඔය හතරෙන් යෝගාවචරයට ගැළපෙන්නේ අප්ප සමාරම්භ මහා කිච්චයි මහා සමාරම්භ මහා කිච්ච වැඩ පිළිවෙල. ඒ නිසා යෝගාවචරය අඬහැරේට කවදාකවත් යන්න නරකයි. අඬහැරේට ගියා නම් කිට්ටු කරගන්නත් නරකයි. ඒක ඔක්කොම නිකන් බොරු මේ ගෝසා විතරයි. ඒ ගෝසාකාරයත් එක්ක වැඩ කරන්න අමාරුයි. ඒ නිසා අපි තේරුම් අරගන්න අපි මේ ලෝකෙට මේ මේ කියා පාණ්ඩ දාණ්ඩහැර පාණ්ඩ එනතන ලෝක අනේ හොඳ යෝගාවචරය කියලා කියන මේ නම්බු නාම ලබන්නත් අපි මේ වැඩ කරන්නේ කියන එක නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම නොවුනොත් මොත් මේ රැල්ලට අහුවෙලා රැල්ලට වැටෙනවා. රැල්ලට වැටුණොත් රැල්ලට අහුවෙනවා. ওই දෙකම භයානකයි. ওই දෙකෙන්ම කවදාකවත් කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා අපි නිතරම අහුවෙනවා නම් අහුවෙන්න කල්යාණ මිත්‍ර මණ්ඩලයකට ඒ මණ්ඩලයත් කෑ ගහන මණ්ඩලයක් වෙන්න බෑ. පුරාජයට කියන මණ්ඩලයක් වෙන්න බෑ. අන්ධහැර පාන මණ්ඩලයක් වෙන්න බෑ. ඒක තමයි මේ ශාසනයේ ලකුණු. ඒක තමයි මේ ශාසනයේ දිගට පවතින ලකුණු. ඒ නිසා යෝගාවචරයා මේවා පිළිබඳව දැනගන්නේ බොහෝ විට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි තමන්ගේ පරිශ්‍රයමයි. නැත්නම් තමන් ආශ්‍රය කරන පිරිසකින්මයි. ආ මේ ටික දන්නේ නැතුව කෑකෝ සංගහන්න ගියාට ඒකෙන් ලොකු සේවයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට ਸਰවඥාන්සේ පෙන්වන මේ එකම ආහාරය සාමාන්‍ය වශයෙන් පෙන්වන ආහාරය 11 ආකාරයට කඩලා ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. ඒකද මම හේතත් කිව්වේ බොහෝම ඉතින් අහගෙන ඉන්නකොට හරි වෙහෙස කරයි සමහර විට මේ වීරිය කියන එකේ තියෙන මේ බරපතලකම. එහෙම නමුත් ඒක නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා වෙන විදිහට කියනවා නම් බර කරත්තයක් හෝ වාහනයක් හෝ මඩ කෙරුණාට පස්සේ ඉතින් ඒක එළියට ගන්න එපාය කොහොම හරි. ඒ වගේ අපි එරිලා ඉන්නවා නම් ගොඩේ ඉන්න මේ වෙහෙස කර නමුත් මේ කර්ම කාරණාවට හිතේව දාන්න. හිත යෙදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ කොතනද මගේ එරිලා තියෙන්නේ මොකද්ද මම නැගිටලා හිටවන්න ඕන කියලා. ඉස්සල්ලාම පෙන්වන්නේ අපාය ආදී අපාය භය ආදී පච්චවේකනතා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර රෝග හතර පිළිබඳව නිතරම ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ඒ පුද්ගලයාට තේරෙනවා ඒ හතර තුල අපි හොයන සෑම සැපයක්ම සෑම නම්බුවක්ම සෑම සිලෝකයක්ම සෑම සත්කාරයක්ම සේරම තුච්චයි. සේරම නිහිනයි. මොකද ඒව මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් කෙලසිච්ච දේවල්. සංසාර රෝගය ඇතුලේ තියෙන දේවල්. අපි ඒවගෙන් ගැලවීම පිණිස, ඊතර වීම පිණිස ප්‍රාර්ථනාවක් ඇති කරගත්තත් ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි. නමුත් මේ ප්‍රාර්ථනා ඇති කරන නික ආරම්භ ධාතුව ලේසි නෑ. ඒක මේ ගංගා දිගේ ඉහළට පේනනේ පරිේශනයක් ගඟදී ඉලෙන කරන ප්‍රයත්නයක් තියෙනවා. අන්න එවැනි දෙයක් ඇති කර ගන්නට නැත්නම් මේ අපාය ආදී බය දැකලා තවත් මේ සංසාරේ තවත් කකා කකා යන්න දඟලන පිරිසක් එක්ක කටයුතු කරලා අපි නැවතත් මේ භාවනාව අතහැරලා වැටෙන්න හදන්නේ එතෙන්ටද එතෙන්ද ගිහිල්ලා ඒ අත්ත් එක්ක හඬු කරලා තමයි මේ දිනන්න හදන්නේ. එහෙම නැත්නම් මරණය හොඳයි මේ කකුල් දෙකෙන් හිටගෙන. යුද බිමේ මරණය හොඳයි. පෙරදිලා ගිහිලා ජීවත් වෙනවට වැඩිය කියලා මේ යෝගාවචර ජීවිතයේම තියෙන වටිනාකම තේරුම් ගන්න අපි කබලේ දැන් ඉන්නේ කබලෙන් වටන ලිපට වැටෙන්නේ ලිප තමයි ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ඉතින් ඒකවත් හරියට සංසන්දනය කරගන්න බැරි මේ ලෝකයේත් එකද පෑයෙන්ද සීයෙන් හදන්නේ කියලා නිතරම අපායදී මරණ දුක සීපත් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ සංවේග වස්තු තමයි මේ වීර්ය ඇති කරගන්න තියෙන හොඳම දේ. ඉතින් යම් අයට තාම මේ ජාති දුක් ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් පිළිබඳව එච්චර සංවේග පහළ වෙලා නැත්නම් ඒ වගේ තවත් කකා කකා යන්න දේවල් රසයක් තියෙනවනේ. ඉතින් යත්තන් ඉතින් භාවනා නොකරට කරන්න දේවල් තියෙනවා, කල්පනා කරන්න දේවල් තියෙනවා. අපි භාවනා කර කර ඉන්නකොට අපි හිතමු නම් විවිධ ආකාර විතර්ක පහළ වෙනවා කියලා. අර කියාපු ආකාරය ඥාති විතක්ක, ජනපද විතක්ක, අමර විතක්ක, අනවඤ්ඤතා පරිසංයුක්ත විතක්ක ආදි වශයෙන් මම ඥාතියින්ට උදව් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අනුන්ට අනුකම්පා කරන්න ඕනේ. මම ලෙඩ නොවි ඉඳ කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ බැනුන්නා ඉඳ කටයුතු කරන්න ඕනේ. නොමැරි ඉඳ කටයුතු කරන්න ඕන ආදී මේ වගේ විශාල විතර්ක තමයි මේ නීවරණ කියලා කියන්නේ. ඒව ආපු වෙලාවේදී අපි ඒවට යට වෙලා මේ භාවනාව බහා තබලා නැගිටිනවයි කියලා කියන්නේ. අපි ආයතර හොද හොද මඩේ දාන ජාති දරා ව්‍යාධි මරණ සිප වෙනඳ ගන්න එක තමයි. ඒ නිසා ජාති දරා ව්‍යාධි මරණයෙන් යුක්ත වූ ඒ සියල්ල කෙරෙහි ඇති වෙන්න කාලා තියෙනවා නම් ඇති වෙන්න වද විඳලා තියෙනවා නම් අපි එක සැරයක් දෙසරයක් ආවත් තුන් හතර සැරේ කල්පනා කරන කොහෙද මේ යන්න හදාන්නේ භාවනා බිම තියලා වීර්ය බිම තියලා අරමුණ පැත්තකට දාලා කොහෙද මේ යන්න හදාන්නේ ආ මේ විදිහට නිතරම මේ අපාය ආදී අපාය භය ආදී පච්ච වේක්ෂණතාවයේ තියෙනවා නම් ඒ පුද්ගලයාට එක සැරයක් දෙසරයක් වටනවා තුන් හතර සැරේ වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ මායාගේ උගුල් ඒ නිසා නැවතත් කරකෝ කරකවා ටෙම්පරාදුවේ දමදම අර කොත්තු රොටි හදන්නේ හැමදාම තිතුරු වෙන කෑලි ගහලා ගහලා ගහලා ඉස්සර නැතිුනේ තෝසේ වඩේදා දැන් අලුත් එක තමයි කොත්තු රොටි. භාවනා යෝගාවචරත් කරන්නේ එපා වෙච්ච වැඩ සීරම තට්ටු කර කර ඉඳලා ඒකෙන් කොත්තු රොටියක් හදලා කන්න තමයි ඔය භාවනාව නැගිටින්නේ. මුදවට කල්පනා කරලා බලන්න එදිනෙදා ඉතුරු වෙච්ච කෑලි ටික තමයි භාවනාදී මතුවේ. ඕක තමයි තට්ටු කර කර ඉන්නේ කොත්තු රොටිය වගේ. ඕක හදලා කන්න තමයි පරියන්කෙන් නැගිටින්නේ. ඕක හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ඔක්කොගෙම ඉතුරුලා තියෙන්නේ මේ ජාති චරා ව්‍යාධියෙන් කෙලෙසිච්ච මොන හරි අහු කොංකෝ ඒක තමයි මේ හිතේ කරකැවෙන්නේ. ඒක එනවා ඒක ස්වභාවිකයි. ඕක කල්පනා කරලා බලන්න තරම් මේ සංසාරේ බය දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මේ යෝගාවචරයට ටික වේලාවක් ඒ කල්පනා කරගෙන ඉනකොට හෝ තේරෙයි කොහෙද මේ යන්න හදා. මොනවද මම මේ මේක කරලා නැගිටින්න හදා. ඒකයි සරුවචනාංශේ මේ සතර සම්පජාඤ්ඤ ගැන කතා කරනකොට කියනවා භාවනාවෙන් නැගිටින්න අරමුණෙන් හිත යන්න දඟලනවා නම් තටමනවා නම් සම්පජාඤ්ඤ කල්පනා කරන්නේ. සාත්‍යක සම්පජාඤ්ඤය, ගෝචර සම්පජාඤ්ඤය ආදි වශයෙන් මම මේකේ නැගිටලා මොකක් කරන්නද මේ කලිකුලප්පුව තියෙන්නේ. ඒ කරන්න හදන දේ සතර ඉරියව්වට සාධාරණද? සතර සතිපට්ඨානට සාධාරණද? ඒ වගේම මට මේ දේ සම්මෝහයෙන් තොරව කරන්න පුළුවන් වේද ආදි වශයෙන් කල්පනා කළොත් ලොකු සංසය සඳහන් කරනවා භාවනාවෙන් අපිට හොඳටම අමාරුයි. මොනවා හරි එකකින් හිත ඇවිස්සিলা. නැගිටපන් නැගිටපන් නැගිටපන් නැගිටපන් කියලා කියනවා. මුත් මේ தත්ත්වය හොඳට දන්නවනම් යෝගාවචරය සම්පජඤ්ඤයදලා කල්පනා කරනවා මම මේ නැගිටලා මොනවද මේ කරන්න බලාපොරොත්තු ඒ කරන දේ මං වගේ යෝගාවචර ගැළපෙන සප්පාය දෙයක්. ඒක මට සීයම් බුද්ධියෙන් මේ වගේවත් කරන්න පුළුවන් වේද කියලා බැලුවොත් අර තව විනාඩියක් දෙකක් අරක ඉන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේවා තමයි මේ විරිය සම්පොඥංගයේ මේ අපායාදී බය සීපත් කිරීමෙන් වඩා ගන්නවා කියන එකට පුංචි පුංචි නිදර්ශන. දෙවෙනි කාරණාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ විරියාන්ත ලෝකික ලෝකෝත්තර විශේෂාධිගමන දර්ශනතා. වීරියවන්තයන් විසින් ලෞකික ලෝකෝත්තර වශයෙන් ලබලා තියෙන ආනිසංස ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. විරියායත් විරියේ මාර්ගයෙන් මේ ලෝකේ හැම නිෂ්පාදනයක්ම හැම දිනුවක් ලබා දෙන වීරිය. කුසීචාර බුබ්බඩේන මොනවක් කරන්න බෑ. ඒ නිසා ලෝකික ලෞකික ලෝකෝත්තර මොන දෙයක් කරන්නත් අපි ඒකට සාපේක්ෂ ප්‍රමාණයක් වැය කරන්න ඕන, වීර්ය කරන්න ඕන. ආන්න ඒ ගැන කල්පනා කරලා බැලුවොත් මෙතෙන්ට එන භාවනා යෝගාවචර தත්ත්වයට එන සෑම කෙනෙක්ම මේ වෙනකොට ලෝකයේ හොඳ නමක් දිනාගෙන සාමාන්‍ය සාධාරණ ජීවිතයක් ගත කරන යමක්කමක් කරගන්න පුළුවන් ඇත්තෝ. ඇත්තෝ කල්පනා කරනවා අපි එතෙන්ට ආවේ අම්මා අප්පාගේ ආශිර්වාදයකින්වත් දෙයියෝ අපිට සලකලාවත් මූණ බල්ලවත් නෙවෙයි අපි අපි විසින් උත්සාහ කරලා ඒකට මෙච්චර උත්සාහ කරපු නිසා මෙතෙන්ට ආවා. උත්සාහ නොකර හිටියනම් අපි ඒ ටිකවත් හම් වෙන්නේ නැහැ. ඒ වාගෙම තමයි මේ වීර්ය මේ ආකාරයෙම මේ ලවකෝත්තර වැඩේටත් අවශ්‍යයි. මුන්නම හේතුවක් නිසා අපි ඒක බහා තබුවොත් කාටවත් උත්තර බඳින දෙයක් නැහැ. Tamanටම තමයි ඒකේ ආධිනව විඳින්න වෙන්නේ. ඒ නිසා ලෞකික ලෝකෝත්තර වශයෙන් අපි යම් කිසි ළඟාවීමක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කරලා තියෙන එකට සාධාරණ ප්‍රධාන හේතුව වීර්යමයි. මාන්නේ ඒක කල්පනා කරලා බලනකොට අපිට තේනවා දැන් වැටි වැටි හරි කමන්නෑ කරන උත්සාහය යම් දවසක ලෝකෝත්තර ඵල, නිර්ාමිෂ ඵල, අවේදිත සුඛ ලබා දීමට හේතු වෙනවනම් අපි කවදා හෝ මේක කළ යුතු නම් මේ වාගේ අවස්ථාවල් බාධා වුණත් දුර්වල වුණත් නොලැබී ගිහිල්ලා නැති නිසා අපි දිගට කරන්න ඕනේ කියලා ඒ විරියායත් ලෞකික ලෝකෝත්තර විශේෂාදිගමන විශේෂාදිගම ගමනානිසංස දර්ශිතා කියන විදිහට හැකි සංඥාවෙන් මේ වීර්ය කරපු තමයි මේ ලෝකේ ඉතිහාසය හදලා තියෙන්නේ. කම්මැලියෝ කවදාකවත් ඉතිහාසගත වෙලා නැහැ. වීර්යවන්තයමයි. ඒ කල්පනා කළ තමන් යම් තාක් මේ තාකල් සාර්ථකත්වය ලැබලා තියෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන්. ඒකට වෙච්ච මේ වීර්යයේ උරදීලා අයදී කටයුතු කරපු ගතිය නිතර කල්පනා කළොත් ඉදිරිය බලන්න පුළුවන්. හැකි සංඥාවක් ඇති කරන්න පුළුවන්. ඒකත් දක්වනවා අර වීර්ය ඇති කිරීමට ආහාරයක් වශයෙන් වැටෙන වෙලාවේ වැටෙන්න දෙන්නේ නැතුව හිත නගා හිතවන්ට තමන්ගෙම හැකියාවන් තමන් ගන්න. ඒ වගේම ගමන වීති පච්ච වේකනතා කියලා සඳහන් කරලා තිනවා අපි යම් ආකාරයකට ඉස්සරහින් තියාගන්න නම් බුදුහාමුදුරෝ, පසේබුදු රහතන් මුතුරජාන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා ඒ සෑම කෙනෙක්ම ගමන් කළ මාර්ගය තමයි අපි මේ යන්නේ. ඒ සෑම කෙනෙක්ම මේ අපි විඳපු දුක් ඒ ආකාරයෙන්ම විඳලා තියෙනවා. කාටවත් ඒවා නොවිඳ මේ මහත්ඵල මහානිසංස ලැබලා නැහැ. ඒ නිසා අපි මේ ගමන් කරන වීදියේ කම්මැලියන්ට තැනක් නැහැ. බුදුජානනාංශයේ දේශනා කරනවා කරනවා නම් කරන්න කියලා විරිය ආරම්භ කතාවක්. තිරස්චාන කතා කර කර ඉන්න එපා. විරිය ආරම්භ කතාව කියලා කියන්නේ වැටෙන කෙනෙක් තවත් නැගිට වීම සඳහා කතා කරනවා මිස වැටෙන කෙනා වට්ටන්ට ඇදහිලන්න කතා කරන්න එපා. මේක නිසා මම එදත් මතක් කරේ ඕනම භාවනා මධ්‍යස්ථානික වැඩියෙන්ම කතා කරන්නේ බුබ්බඩයක්. වැඩියෙන්ම කතා කරන්නේ කම්මැලියක්. වැඩියෙන්ම කතා කරන්නේ පච වෙච්ච මිනිහා. අපිත් යනවා නම් එයා ගාවට උපදේශ අහන්න අර හොරාගේ අම්මෙන් පේනවෝ වගේ නුබෝ කාලෙකින් භාවනා මධ්‍යස්ථානයෙන් දුරවන් වෙන්න ඉපුවා. ඒක නිසා Taman තේරුම් අරගන්න ඕනේ වැඩියෙන් ආශ්‍රයයට එන්නේ කකුලක් උස්සගෙන ඉන්නේ ওই කම්මැලිව තමයි. බුබ්බඩේව තමයි. ඒගොල්ලන්ට අපි තන දෙන්නේ එහෙම නැත්නම් අපි ඒ ඇත්තන්ගේ තියෙන මේ එලඹිච්ච පෙලඹිච්ච ගතිය මගහරවාගෙන මේ මධ්‍යස්ථානයේ ඉන්න හොඳම වැඩවත් උත්තම පුරුෂයාගේ අසුර අපි බලාපොරොත්තු වෙනවාද කියන්න නම් මේ අපි වීර්ය මදි වෙච්ච ගමන් හොරාගේ අම්මයි පේන හඳ යන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ අපි මේ ඉන්නේ වටිනා උත්තරමෙන් වහන්සලා ගමන් කරපු පාරක. අපි ඒකෙත් මේ පටන් ගන්න තිබ්බා නෙමෙයි අපි යම් ප්‍රමාණයකට අවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආපහු හැරිලා ගියොත් ගැලපෙන්නේ. සිංහයාන තනකොළ කෑම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ ඉදිරිය බලන්න පච්චවේක්ෂණතාවය හැම වෙලාවෙම තියෙන ගමන වීටි පච්චවේක්ෂණතාවයේ වෙන විදියකට මම කියන්නේ අපේම නෑ අපි මෙතෙක් ඇවිල්ලා තියෙන ගමන දිහා අපිම නම්බුවක් ඇති කරගන්න ඕන. කවදාකවත් මේ කාම ලෝකේ අපිට නම්බු කරන්න කැමති නෑ. නම්බු කරුවොත් එක්ක බයට එක්ක වැරදිලා. ඔය කරන නම්බු නාම සේරම බොරු. කවදාකවත් දන්න කෙනෙක්, උත්තම කෙනෙක් නම්බු කර කර ඉන්නේ නෑ. ඒකත් මේ විරි ආරම්භ කතාව තමයි කරන්නේ. ඒ නිසා මේ සර්වඥාන්සේ වගේ යත්තන්ට ඒ නම්බු වලින් ඇති වැඩක් නෑ. පසේ බුදුමහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට මොනම නම්බෝකින් අතරක් නැහැ මොකද ඒක ඒකාන්තයෙන්ම මේ මුනිච්චාවක් තේරුමක් නැති වැඩක් අවශ්‍ය කරලා තියෙන විරි ආරම්භකත ඒ නිසා අපි මේ ගමන් කරන්නේ වටිනා ආර්ය උත්තමයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන් කරපු ගමන වීතිය අන්නේ ගමන වීතිය ඉන්න මට ඔච්ච ප්‍රබාණේක හරිනේ පසුබාණේක හොඳ නැහැ චරිචුරු ගෑම් හරියන්නේ නැහැ මේ නෑ බෑකම් ඕනේ නැහැ නිතරම ඉදිරිය බලන ගතිය තියෙන්න ඕන. ඒකත් තමයි <clears throat> නිතරම සීපත් කරනවා නම් ඇත්තටම චරිචුරු ගන්න වෙනවා. අමාරු කම්මතු වෙනවා. සැරයක් දෙසරයක් හිත වැටෙනවා. වැටුණාට පස්සේ මේ වගේ කරුණු කාරණා නිතරම මතක් කරනවා හිතෙනවා මම මෙතෙක් කල් ආවෙත් මගේම තනි ශක්තියෙන් ඒ නිසා මම ඉදිරියට යන්න ඕනෑ කියලා අපි මේ මේ සිංහ પરම්පරාවේ බලු પરම්පරාවේ නෙවෙයි කියලා උතුවට කල්පනා වෙන්න පටන් අරගන්නවා. ඒක අන්තිමට ඇත්තටම මේ තමන්ටම තමන් ආලෝකයක් තමන්ටම තමන් පහනක් තමන්ටම තමන් ජීවිනක් වඩටපත් කරගැනීමේ මූලික වැඩපිළිවෙල. ওই ලෝකේ තියෙන අනිකුත් සෑම දෙයක්ම කරන්න හදන්නේ ඒක සඳහා බාහිරේ කවුරු හරි ඉස්සරහින් තියාගන්න. මම නොකියනවා නම් හොඳයි නමුත් කියන්නේ ওই සතර බලධාරී දෙවියන් වහන්සේ තමයි යෝකට හැම එකටම ගන්න දේ. උන්වහන්සේ අතේ වැඩේ තියෙන කිව්වට පස්සේ අපි පචයි. අපේ ශක්තියෙන් කවදාකවත් පිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නවනම් ඇත්තටම හොඳයි මම හිතන්නේ මං වගේ මනුස්සයෙකුට කවදාවත් තරහ වෙන එකක් නැහැ මෙහෙම කිව්වයි කියලා. මොකද උන්වහන්සේලාගේ නෑ එහෙම අදහසක් මේ උන්වහන්සේලා පෙනී හිටපු නිසා මිනිස්සු නරුමයෝ බාටපත් කරන මිනිස්සු තව කෙනෙක් මත යැපෙන පුද්ගලෙක් බාටපත් කරන්න මං හිතන්නේ ලෝකෙට පාලවුණයි කියලා. නිසා අපි කල්පනා කරන තියෙන්නේ මගේ ਸਰව බලධාරී දෙවියන් ආශේ මමමයි. කාටවත් බෑ මට උදව් කරන්න මම්මයි කරන්න දෙන්නේ අනික් ඇත්තෝ ඉතින් අපිට පේන්න ඉස්සරහින් ගමන් කරනවා පස්සෙන් ගමන් කරනවා පෙරහැරේ යනවා මිස මට වෙන කායිමත් උදව්වක් නෑ උදව්වක් බලාපොරොත්තු වෙන්නත් බෑ සර්වඥාන්සෙත් කිව්වා නම් මට බෑ උඹලට උදව් වෙන්න කියලා ඉතින් අපිට වෙන කාගේ සරණක් Tamange සරණ පමණයි ඒ නිසා අපි ඉන්නේ වටිනා පාරක අපි ඉන්නේ වටිනා වීදියේක එන්නේ ඒකේ ගමන ගමන වීති පච්ච වේකනතාව කියලා ආචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. මේවා ආචාර්ය මත තමයි. නමුත් ඒක මේ හරි හැටියට දාගත්තොත් හොඳ ගැම්මක්, හොඳ ශක්තියක්, හොඳ පන්නරයක් එනවා. ඒක මේ ඩුප්ලිකේට් සකන් නැහැ නෙවෙයි. ඔරිජිනල් එකමයි. මොකද Taman ඇති කරගත්ත එක. ආන්න ඒක දිගින් දිගට දිගින් දිගට ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නකොට කවදාකවත් අපි කායිමත් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම අපි අනුන්ට නිකන් බොරුවට ප්‍රශංසා කරන්න යන්නේ නැහැ. Taman තේරුම් අරගන්න ඕනේ Taman අත හෙල්ලුවොත් තමන්ගේ කට හොල්ලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ වටිනා වීතියක බව නිතර සීපත් කරනවා සඳහන් කරන්නේ ගමන වීති පච්ච වේකනතා. ඒ වගේම දායකානම් මහප්පල කරණේන පින්නපාත පච්චය පච්චය පච්චායනතා කියලා තියෙනවා. අපි මේ කන බොන දේවල් වලට නම්බු වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් නම් අපි ජීවපදේ තන්නේ කරම කායෙන් හරි යැපෙනවනේ. අපිට කියලා තියෙන්නේ පරපටිපද්දාමේ ජීවිකාති අභින්නම් පච්ච වේකිතබ්බා. අපේ මුළු ජීවිතය අනුන් හා බැඳිච්ච එකක් බව නිට්ටරෝම සිහිපත් කරන්නේ. මේ ඇඳගෙන ඉන්න සිවුර විලිවහ ගන්න සිවුර කවුරු හරි පූජා කරපේ එකක්. උන්දලා මේ ලේනෑකමටවත් බයටවත් ආදම්බ ආදායම්පත් දෙන්න නිදහස් වෙන්නවත් පුරාජේරුටත් පූජා කරන්නේ නෙවෙයි. අනේ මෙව ඇඳගෙන මේ ස්වාමීන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරත්වා කියලා පූජා කළා තියෙනවා. ඉතින් ඕක ඇඳගෙන අපි වෙන විලිලජ්ජ නැති වැඩක් කරුවොත් කවදාකවත් මේ පූජා කරපු අයට මහත්ඵල මානිසංස වෙන්නේ නැහැ. ඒ වගේම පින්ඳ පාත හැන්දක් බෙදෙනවා. අපිට ආරාමයක් සේනාසනයක් හදලා දෙනවා. බෙහෙතක් කිරිකක් පිට කර පූජා කරනවා. ආන්නේ පූජා කරන ඇත්තන්ගේ අර්ථය මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි මේක ඇඳගෙන මේ යුද්ධ පෙළපොළ පෙරමුණකට ගිය සෙබලෙක් වගේ සටනේ ජය ගන්නවා. ඔය මේ අශෝක අධිරාජන් වහන්සේගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා තිස්ස කියලා. ඒ අශෝක අධිරාජන් වහන්සේගේ කාලේ මේ ශාසනයේ ලොකු පුනර්ජීවනයක් ඇති කරගත්ත පස්සේ යත්තා පැවිදි වෙලා තියෙනවා පැවිදි වෙලා ගාතාවක් කියලා දෙනවා අහම් බන්දාමි සන්නාහං පවිසිස්සාමි කානනං අපපජ්ජිත්වා අපපත්තිත්වා නිබ්බානං න පවිසිස්සාමි කානනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා මම රිංගනවා කැලේට මේ නිවන ලැබලා මිස මම නැවතෙන්නේ නැහැ එළියට මේ සන්නාහය කියලා අදහස් කරන්නේ ශූරයි මේ සන්නාහය බැන්දි කාටවත් යටත් වෙන්නවත් මගදී අතාරින්නවත් නෙවෙයි. යනවා දිගටම යුද පෙරමුණට යනවා වාගේ අපි මේ කන කෑමට අපි මේ ඉන්න සීනාසන වලට අපි මේ අඳින ඇඳුම් වලට සෑම දෙයකටම අපි හිතන්න ඕනේ මේවා අපිට මේ භාවනා භාවනා කරන නිසා අනිත්‍යත්ව පූජා කරපු දේවල් ඒ පාවිච්චි කරපැත්තට මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි බණ භාවනා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත තමයි මම ඊයේ මතක් කරේ. ඒව සමාජ මෛත්‍රික ඇත්තටම මේ ත්‍රිකල එනකොට මම ගිහි වෙනකොට නවසීලන්ත ජාතික මහත්තයෙක් ආවා. ඒ මහත්තයා මයිත් එක්ක ඉඳලා නිසන්වනේ ගොඩක් කල් හිටියා. ඒ මහත්තයා සුමාන දෙකකට ඇවිල්ලා වාඩි වුණා. මේ භාවනා කරන්න ආවා. මම ඉතින් දිගටම නතර වෙන අදහසින් තමයි ආවේ. ඇවිල්ලා දවසක් විතර යනකොට ඒ දවස්වල අපිට පින්න පාත යන්න නැහැ ගිහියෝ. බාස්කට් දෙකක් එවනවා උඩට. උදේට මේ සෑරලා තියෙනවා දවල්ට බාස්කට් එක. ඊට පස්සේ මේ බාස්කට් එකේ තියෙනවා තුන් දිනකට විතර කෑම. ඕන තරම් ඉතින් ඒ කෑමෙන් අලයටුවක් මොකක්වත් නැහැ. පහුවේ දවසලින් කොට මේ මාන්තරේ මට දෙන්නට මේක බාස්කට් එකේ වෙලාවකුත් තියෙනවා. ඉතින් මම දවසක් ගිහිල්ලා වෙලා මම ඇහුවා දැන් නිල්ලඹදිත් අපිට එච්චරම සුදු සුදුසු ආහාර හම්බ වෙන්නේ තියෙන විදිහට යපනේ. දැන් මේ ආහාර කොහොමද ඔබට යපෙනවද ගැලපෙනවද කියලා. ඒක තමයි මම මේ කල්පනා කරගෙන ඉන්නේ කිව්වා. මම මොකද කියලා? මම මෙව්වා කාලා මෙව්වට කවදා ණය ගෙවන්නද කිව්වා. මෙච්චරම මේ මිනිස්සු මට මේ විදිහට පූජා කරනකොට මම දැන් දවස් 3යි මට පුදුමාකාර මේක අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙන කියලා. ඒක බටහිර රජතන්න නිතරම සිද්ධ වෙන දෙයක්. මොකද ඒත් කවදාකවත් ඔය නිකන් දෙන දේවල් පිළිබඳව අදහසකුත් නැහැ නිකන් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මම මොකද කරන්නද? මම දැන් ගිහිල්ලා මාසයක්වත් අඩු ගානේ සායිබබා සෙන්ටර් එකේ ශ්‍රම දාන කරනවා කියනවා. ඒක හැවට දරන්නේ නැහැ. තමයි බණ භාවනා කරන්නේ නැත්තම් කවදාකවත් දරන්නේ නැහැ. ඒක මේ මේ මේක මේ නරකක්වත් මේ කෙලේශයක්වත් නෙවෙයි. ඒක කෙරෙන්නේ නැහැ කරන්න බෑ. එතන එතන ගෙවන්න ඕනේ. එතන එතන ගෙවන්නේ මොකෙයි? අපි ගෙවන්නේ අපේ සීලේ. අපි ගෙවන්නේ අපේ සමාධිය, අපේ ප්‍රඥාව. ඉතින් සීල සමාධි ප්‍රඥා නිකන් හම්බ වෙනවද? භාවනා කරන්නේ. හිත යොදන්නේ නැතු. ඒ හිත යොදන යොදන චිත්තක්ෂණය පාස අර දීපු දායකයන්ට මහත්ඵල මහානි සංසීද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපිට වෙන ගෙවන්න ක්‍රමයක් නැහැ. අනිත් එක ඒත් අපි වෙන මොනවා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නිසා ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ ආරණ්‍යයකට එනකොට නැත්තම් භාවනා මධ්‍යස්ථානට යනකොට මේ මුදල් අතාරිනවා කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. අතහැරපු වෙලාවෙ ඉඳලා අපි හංගන්නේ. කවුරු හරි දෙඩම් බතකින් තමයි, කොයි හරි තැම්බෙන බතකින් තමයි යපෙන්නේ. ඊට පස්සේ ඔය කාලා ඊට පස්සේ ඌ මේ කාම භෝගයේ පිණිසක්වත් වෙන කවුරු හරි යටපත් කරන්න ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඇති කරන්න නෙවෙයි ඌවා නැති කරන්න කටයුතු කරනකොට පුදුමාකාර ගනුදෙනුවක් එතන මෙතන සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනාවෙන් වීර්යයෙන් ඌවා ගෙවනකොට <clears throat> හිතන්නේ බා මේ මිනිස්සු විතරයි සැනසෙන්නේ කියලා උඩ ඉඳලා බලන්නේ දෙවියෝ සැනසෙනවා. බ්‍රහ්මියෝ සැනසෙනවා. අනේ මිනිස්සු ලෝකේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. එකෙක් පැත්තකටලා තම තමන්ගේ වීර්ය කිරණ වෙලාවේදී තව කෙනෙක් ඇවිල්ලා ඌට කණ්ඩ බොණ්ඩ දෙනවා. ලෝ ආශ්චර්ය දේවන්නේ ලෝකේ. ඒ තරම් හොරකම් කරන ලෝකයක මේ වලිද්ද වෙන්නේ. ඒ තරම්ම සතුන් මරණ කාම මිත්‍යාචාර කරන ලෝකෙක නන්නා දුන්න කෙනෙකුට බත් දීලා වඳිනවනේ. අනේ මේක කාල ඔබ වහන්සේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කියලා. මේක බුදුහාමුදුරන්ගේ ආශීර් ආශ්චර්යයක් මිස වෙන්න පුළුවන් දෙයක්ද ලෝකේ. ඥානරාම ස්වාමීන් කියනවා අනේ අපිට බුදුහාමුදුරෝ දීලා දෙන පුදුම හිඟන කමක් කියලා. දීලා වඳින හිඟන කමක් තියෙනවා. අනික් කංගන්නන්ට දීලා ඵලයන් ඵලයන් කියලා. මේක දීලා වඳින හිඟනකමක් අපිට හම්බෙලා තියෙන්නේ පිටු සිඟා වඩින එක තමයි කරන්නේ. හැබැයි සක්විති රජ කෙනෙකුට වැඩිය සලකන ගතියක් අපිට තියෙනවා. ගෙදරකට කොට වුණොත් ගෙදරේ මිනිස්සු බිම වාඩි අපිට ස්වාමීන් වහන්සේ කියලා කියන මොකටද මේ? තට්ටෙටයි හිවුරටයි නෙවෙයි. ඒ දෙකක් තියෙනවා. ඒවල සංකේත විතර. නමුත් මුන්වහන්සේලා මේ දේකොල්ල බණ භාවනා කරනවාද කියන නම නෙවෙයි. ඉතින් ඒක ගිහියන්වත් ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා ඇත්තටම මගේ ජීවිතයේදී ඒ විදිහට තම තමන්ගේ බණ භාවනා කරන ගිහියත්ෝ කිසිසේත්ම ඕන විදිහක ගඳෙන්වත් රසෙන්වත් පාටෙන්වත් හොයන්න බෑ. නමුත් ඒ ඇත්තෝ තැනකට ගියාට පස්සේ ඉබේම තිරිසනුම් පවා. ඒ ඇත්තන් කෙරේ සලකන සැලකිල්ල දිහා බලනකොට හිතනවා මොන බාධාවෙන්ද මේ පණිවිඩය යන්නේ කියලා. ඒ ඇත්තෝ නිතරම සතියෙන් ඉන්න එක විතරයි කරන්නේ. ඒක තමයි මේ ප්‍රධානම දේ. ඒකට සහ නිතරම වීර්ය කරනවා. නමුත් නන්නාඳුන කෙනෙක් ගාවට ගියත්, මුස්ලිම් මිනිසෙක් ළඟට ගියත්, කතෝලික මිනිසෙක් ළඟට ගියත්, තිරිසනෙක් ළඟට ගියත් අමුතු වාතාවරණය කිබීම කොට නැගෙනවා. ඒක මේ භාෂාවකින් හෝ විධානයකින් හෝ රාජානකින් කරන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වීර්ය කරනකොට ඒ වගේ අපි නොදන්න විවිධාකාර භාෂාවල් වලින් විවිධාකාර මනුස්ස තල, බ්‍රහ්ම තල, දේව තල වලට මේ පණිවිඩය යනවා. ඒ නිසා අපි අපි හිතපු තාලෙට තරම් සුඛෝපභෝගී යාන වාහන නොලැබෙන්න පුළුවන්, හිතුව පැතුව ආහාර නොලැබෙන්න පුළුවන්, ඒ ආභරණ ආයිත්තම් කට්ටල නොලැබෙන්න පුළුවන්. සැප යාන වාහන ගෙවල් දොරවල් නින්ද කුපිතු කොට නැති වෙන්න පුළුවන්. නමුත් මේ ගත කරන චිත්තක්ෂණයක මේ වීර්ය වඩන චිත්තක්ෂණයක තියෙන මේ දාය දාන දෙන නැත්තන්ට ලැබෙන ආනිසංස දිහා බලනකොට මා පුදුමාකාර ආශ්චර්යයක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා අපි නිතරම කල්පනා කරනකොට මේවා කල්පනා වෙන්නේ නැහැ. සතිය හෝ මෛත්‍රිය දෙක නැත්තම්. සතිය මෛත්‍රියෙන් තොර හිත කලු කලක් වාගේ. හරිය ගොරෝසුයි. දුන්න දේ මදි කිය. දුන්න දේ ඇද බලනවා. දුන්න දේ අඩුපාඩුකම් කියන එක තමයි මෛත්‍රිය සතියක් නැති හිත. අනික් මේ මෛත්‍රියෙන් හෝ සතියෙන් මෙලෙක් වෙච්ච හිතට මුළු ලෝකෙම පේන්නේ මම මේ භාවනා කරනවට මට උදව් කරන්න තියෙන ලෝකයක් කියලා. නම් මේ බණ භාවනා කරනවට මට උදව් කරන ලෝකයක් කියලා තමයි පේන්න පටන් ගන්නේ. විශේෂයෙන් මම දන්නේ ඔය නිසන් වනේ ඇතුලේ ඉනකොට මේ වගේ තැනක ඉන්නකොට පේන්නේ නම් හැම වෙලාවෙදීම පුදුමාකාර මේ සත්පුරුෂයන්ගේ ඒ සඳහා ඇති මේ නැමියාව ඒ සඳහා තියෙන මේ ශිවපස පූජාව දිහා බලනකොට ආශ්චර්යවත් වැඩක් වෙනවා. රාධ රට ඉතාමත්ම දුෂ්කරයි. කෑමකට බීමකට ඇඳුමකට පැළඳුමකට බුදුමාකාර මිලක් වියදමක් තියෙන. නමුත් බලන්න කිසිම අඩුපාඩුවක් පේන්න තියනවාද කියලා. මේ මූලික අවශ්‍යතා සියල්ලම සම්පූර්ණ විදිහට හම්බ වෙන්නේ ඒ බුදුහාමුදුර ඇති කරපු අනසකනම බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන නිසා අපි ඒ පාරේ යනවා අපි ඒ වැඩ කරනකොට අපි හිතන්න ඕනේ ඒ බුදුන් පූජා කරුවා වගේ ධර්මයට පූජා කරුවා වගේ සංඝයාට පූජා කරුවා වගේ යත්තන මහත්ඵල මානසංශ වෙන්න නම් අපි මේ ಗುಣ වඩන්න ඕනේ. ඒ ಗುಣ වැඩෙන්නේ නැහැ මේ වීර්ය ශක්තිය නැතු නිසා අපි මේ දායජ්‍ය මහත්ඵල කරණේන පින්නපාතා පචායනා කියලා හරි ලස්සනයි මේ වචන යොදන හැටි. මුදේක ගැඹුරට බහලා බලනකොට තමයි තේරෙන්නේ පොඩි නෑ වැඩි. මහ බරපතල වැඩකට අපි මේ කරදී උරදී කටයුතු කරන්නේ කියලා හිතනකොට අනේ හෙට මීට වැඩි විදිය කරන්න ඕනෑ කියලා අර කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම තියෙනවා සත්තු මහාන්ත පච්ච වේකන. අපි මේ අනුගමනය කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙසේ එසේ කෙනෙක්. බුදුහාමුදුරුවෝ. උන්වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට කිලෝරක් කරන්න බෑ. මම දන්නේ ඒ ඔය බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ සමහර වෙලාවලට එච්චර මේලවන්නේ නැහැ මේ බුදුගුණ භාවනාවට. නමුත් සමහර වෙලාවට පැය භාගයමාරේ විස්තර කරනවා මේ ਸਰවඥාන්සිකේ තියෙන විශේෂ ලක්ෂණ. කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නැති තියෙන විශේෂතා. උනාසේවත් ගන්න ඇත්තටම මම දන්නවා ඒ පොත්පත් වලින් තමයි ਸਰවඥාන්සිකේ තියෙන හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා කරුණු තුනක් මතු කර ගන්නවා. සමහර වෙලාවලට ධර්මදේශනවලදී ඒක පුදුම ඕජාසහිතයි. උන්වහන්සේ සඳහන් කරනවා අපේ ਸਰුවච්චන් වහන්සේ හැම පූජාවක් ලබන්න ධර්මයක් අවබෝධ කරගන්න ඕනම දෙයකට අවශ්‍ය කරන මූලික හේතු අතින් සම්පූර්ණයි. ඒක කියන හේතු සම්පත්තිය අතින් උන්වහන්සේ පිළිලා. ඒක තමයි උන්වහන්සේ පාරමිතා පුරණයි කියලා. ඒ පාරමිතා පුරණ කාලේ කිසිසේත්ම නිවන් දකින්නම නෑමයි කියලා හිතාගෙන මම මෙයාට නිවන් දකින්නෙම නෑ කියන අදහස ඇතුව නිවන් දැක්කටත් වැඩිය කෙනෙක් කරන විදියට පුදුමාකාර මේ සත්ව කරුණාව හැකියාවල් දිනු කිරීම කැප කිරීම ඉවසීම අනන්ත ප්‍රමාණයක් කරලා කියනවා. ඒ මහා කපිජාතකයේදී විශාල වඳුරෙක් විශාල වඳුරෙක් බොහොම මේ බෝධිසත්ව ගුණ බල සහිතයි වඳුරු ජාතකය. ඒකෝට දැකලා තියෙනවා කැලේ ඇවිදින මිනිස්සෙක් මහා වලක වැටලයි. ඉතින් ගිහිල්ලා මේ මනුස්සයා දිහා බලනකොට ඉතින් තේරලා කියලා කියනවා එහෙනම් මම බහින්නම් වලට ඊට පස්සේ ඔබ මගේ කරපිට කොට වෙලා දනිපනි ගාලා කොට වියක් කියලා කටයුත්ත කරා කෙරුවට මොකද අර මිනිස්සයා කර උඩ නැගලා දඟලනකොට හරි වෙහෙසයි. වෙහෙසට තමන් ගොඩට එනකොට කලන්තයි. ඊට පස්සේ අර මිනිස්සයා ළඟ ඒ වැටිලා ක්ලාන්තෙට ඉන්න වෙලාවේදී අර අසත්පුරුෂයා කල්පනා කරාලු දැන් මෙතෙල්ලා ගමට යන්න ගියාම ගොඩාක් දුරයි. දඩේමක් කරගන්නත් වෙලාවක් නැහැ. මීයා කමරාගෙන කෑවොත් හොඳයි කියලා ගලක් අරගෙන තල්ලා තියෙනවා බෙල් ඔලුව. අර ක්ලාන්ත වෙලා ඉන්න බෝසතාන් වහන්සේට වඳුරට කපි මේ වඳුරට කල්පනා වුණා මොකක් හරි බරපතල වැරද්දක් වුණා කියලා උළුවලා බලනකොට මේ මනුස්සයා මරන්න දැන් ගලකින් ගහලා පාරට නැගලා පැන්න ගහක් උඩට ගහලා බලනකොට ඔළුව දිගේ ලේ වැක්කෙනවා. ඒ වුණාට එච්චර මැරිලා නැහැ නමුත් 100 තියෙනවා. ඊට පස්සේ කල්පනා කරලු මියා සත්පුරුෂයා දැන් මෙතන ඉඳගෙන ගම දිහා දන්නෙත් නැහැ යන්න දන්නෙත් නැහැ ඒ නිසා මේ මනුස්සයා දැන් මෙතන නොකා නොබී මැරෙනවා ඒකවල මනුස්සෝ උඹ අසත්පුරුෂයි කරපු වැඩේ හරි නැහැ ඒකට මම මේ පාර පෙන්නන ගමට යන්න මගේ ඔළුවෙම වැටලා ලේ පාර දිගේ වරින් කියලා ගහින් උඩින් උඩින් ගියාලු ළඟම තියෙන ගමට ඉතින් මේවා කෙරුවේ හොඳටම දන්නවා ඒක අපි જાතේ කාදාකත් නිවන් දකින්නේ නැහැ ඒක බෝසත් ගතියනේ ඒතියෙදි මේවා කරනවා නම් අපිට මේ එන දුක් කරදර දිහා බලන මේ නිවන් දකින්න කියන අදහසත් ඇතුව සමහර වෙලාවට අපි වැඩ කරන්නේ ඒතර මේට වඩා කොච්චර කැප වෙන්න ඕනද අප වෙන්න ඕනද කියලා බලනකොට ඒක කියවන්න කියවන්න කියවන්න අපි මේ වැරදිලා වෙන්න පුළුවන් නොදැන වෙන්න පුළුවන් දරුවචනසික ප්‍රමාණ කරන්න අපිට ශක්තිය නැති වෙන්න පුළුවන් නමුත් මේ ඉස්සරහින් තියාන ඉන්නේ කවුද කියන එක තේරුම් අරගන්න. උන්වහන්සේ හේතු සම්පatti සම්පාදනය කරනකොට මනුස්ස හිතකට හිතා ගන්න බැරි විදිහේ කිසිම අඩුපාඩුවක් නැති වෙන එක විතරයි උන්වහන්සේ කල්පනා කරේ මම සාස්ෘත්වේ ලබන්නට අරිහත්වේ ලබන්නට මාර්ගඵල ලබන්නට අහවලදී අඩුයි කියන්න වෙන්න බෑ ඒ කරන සෑම තැනකදීම දන්නවා මම මේ ආත්ම නිවන් දකින්නේ නැහැ කියලා. මේක මනුස්ස හිතකට හිතන්න බෑ. ඔය ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන එකක් තමයි ඉහිව් කරලා ඒ බෝධි සම්භාර පුරන කාලේ උන්වහන්සේගේ බෝධි සම්භාර පිරෙනකොට වෙන විදිහට කියනවා නම් ඔය නියත විවරණ ලබන්ට මේ දීපංකර සරුවච්චන් වහන්සේ පාදමූලයට වැටෙනවත් ආයෙනකොට උන්වහන්සේ ළඟ මේ හේතු සම්පatti කොච්චර පිරීලා තියෙනවද කිව්වොත් එහෙම. තිරිසන් අවෙත් තිබුණා, මනුස්ස භවෙත් තිබුණා, ඒක රජ වෙලත් හිටියා, හිඟන තත්ත්වෙත් හිටියා හැම ජීවන රටාවක්ම ඉඳලා තියෙනවා. උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොච්චරද කියලා කියනවනම් මහ පොළොවට අත තියලා අදිෂ්ඨාන කෙරුවොත් මහ පොළොව කම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් බෝධිසත්ව කාලේ තිබිලා තියෙනවා. මේ ඝනකඩ මහ පොළොව සහලවනවා අත තිබ්බොත් අදිෂ්ඨාන කෙරුවොත්. ඒ ධර්මතම හේතු සම්පatti සම්පාදනය කරා. ඒ වුණාට හේ හේතු ඔක්කොම කරුණාවේ පැත්තෙන් සම්පූර්ණ හේතු සම්පාදනය ඉවරයි. ඒ සරුවචන් පාමුලදී අදිෂ්ඨාන මේ නියත විවරණ ලබනකොට නමුත් උන්වහන්සේ දන්නවා මහා ප්‍රඥාව ලැබුණේ නැහැ. මේ සඳහා දැන් ආය වැඩ පිළිලක් ලබන්න ඕනේ මන් දිවන් ලබන්න ඕනේ බව දන්නවා. ඒකට හේතු තියෙනවා. නමුත් ඒක සාක්ෂාත් කරලා නැහැ. මේ සාක්ෂාත් කරන්න උන්වහන්සේට සිද්ධ වෙනවා ඵල සම්පත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න. එතන ඉඳලම කල්පනා කරා මම සම්පාදනය කරපු මේ මේ පාරමිතා හරි දැන් ඒවා පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් අංග සම්පූර්ණ කරන්න ඕනේ කියලා සැලසුම් සහගතව ඔය සමතින්සක් පාරමිතා සම්පූර්ණ කරා කෙරුවට මහා කරුණාව මිස මහා ප්‍රඥාව හරියන්නේ නැහැ. ඊට පස්සේ තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලැබලා ඒකට තේරෙන හැම පැත්තෙම පිරිච්ච කලයක් වාගේ. දැන් මේ ඔන්න මෙන්න වැටෙන්න දුඹුක් වෙච්ච gediyak වාගේ. පිරිච්ච අටුවක් වාගේ. සම්පූර්ණයි නමුත් තාම සාක්ෂාත් කරන්නේ නැහැ. අවුරුදු 29 වෙනකම්ම සුද්ධෝදන රජුරෝ දාන්න පුළුවන් දහංගට සේරම දැම්මා. මේ පුතා නතර කරලා සක්විත රජ කරන්න. ඇත්තටම සක්විත රජ කරන්න අවශ්‍ය හැකියාවක් තිබුණා. නමුත් කඩාන පැන්න. පැනලා ගිහිල්ලා වෙලා සම්පූර්ණ හිඟා කන ජීවිතයකටපත් වෙලා ඒ පළවෙනි දවසේ මේ රජගහනුවර බින්දපාත කරලා ඉවර වෙලා බින්දපාත එකතු වෙච්ච බත් ටික දිහා බලනකොට බඩවැල් නගරේ කටෙන් ආවයි කියලා කියනවා. මේ රජස් පරම්පරාවේ කුමරු කුමරියන්ගේ පවන් සැලීම් මැද සඳුන් අඹරමින් දාන වන්දන හිරපු හක්විත රජපැටියා ගිහිල් වෙලා අර පින්ඩ පාති කරලා අර ගෙදරින් ටිකයි මේ ගෙදරින් ටිකයි හම්බෙච්ච එක දිහා බලනකොට බඩවල් දඟරේ කටෙන් එන තරමටම දරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කල්පනා කරලා තියෙනවා මම මෙච්චර කල් පාරමිතා පුරලා ඉස්සත් මාස්ලේ දන් දීලා දරුවෝ පාර දීලා ඇවිල්ලා මේ බත් ටික වළඳ ගන්න බැන්න මට මොන බුදුකමක්ද කිලෝරකින් ඉඳලා කොන්ක්‍රීට් මික්සර් එකේ කොන්ක්‍රීට් ගහලා ගහුවා වගේ ස්ලැබ් එක කාගෙන කාගෙන කාගෙන කාගෙන යන එකයි කියන්නේ කලවම් කෙරුවා ගා පිට මොනක රස මිහිර බැරිලා මොකක්වත් එතන ඉඳලා අවුරුදු 45ක්ම දිගටෝම යපුණිව කාගරි ගෙදර කිදිච්ච බතකින් කවදාකවත් උන්වහන්සේ කල්පනා කරේ නැහැ මට රජසපක් කුරුමයි හරි අප්පච්චි එන්න කියනවා මට කොයිලාකත් රජකම් බාර ගන්න ඒ නිසා මේ මිනිස්සු මට ලුණු මිරිස් පල්ලා දෙන්න ඕනේ මොකක්වත් බලාපොරොත්තු නැහැ හේතු සම්පාදනය කරාට මට ඵල සම්ප්‍රාප්තිය නැහැ ඊට පස්සේ අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාතියා බලනකොට හේතු සම්පatti තිබුණට ඒ ඵල සම්පත්තිය නැතිකම කොච්චර සැලකුවාද කියලා කල්පනා කරන ඇත්තටම බුදු වෙන්න හෝ සක්විත රජ වෙන්න පින තියෙනවා. එහෙම නැත්නම් පාරමිතා සම්පූර්ණයි. නමුත් සාක්ෂාත් කරන්නේ නැහැ. මේ කාලේනේ ওই පසක මහණුන් පුදුමාකාර විදිහට උදව් කරලා තියෙන්නේ ඉසර පසර යමින් උදව් උපකාර කරමින් උදව් කරලා තිනවා. අන්තිමට නොකානොබී ඇට සැකිල්ලට බහැලා සම්පූර්ණ යන යන තැන වැටෙන වෙලාවක ඒ කැලේ ඇවිදින ගොපල්ලෝ දැකලා ඇඟට මූත්‍රා කරනවා. මේ මලමිනියක් කියලා හිතනවා. ප්‍රශ්නේ වතුර වැටෙනකොටලු ඇස් දෙක අරලා බලන්නේ මොකද උනේ කියලා ඒත් මොනවත් ඉල්ලා ගන්න මට මොනවට දීපං කියන්න පුළුවන් කට අර ගන්න පුළුවන් ශක්තියක් නැති වෙනකොට එක දවසක එතන හිටපු මේ ගොපල්ලි එලිච්චගේ තනියම ඉඳලා කටට කිරි පහරක් විද්දාලු. ඒකෙන් ලෙව කාලා තමයි ඔන්න පණ ඇවිල්ලා ආය නැගිටලා ආවේ. ඒ චේතකොට ඔය 80ක් ව්‍යංජන දේශයක් මහ පුරුෂ ලක්ෂණ මොනවාක්වත් නැහැ නිකම්ම නිකම් වැහැරිච්ච දර කඩක් වගේ. දිව්‍යුරු දැකලා හිතුවලු ඒත් මලයි කියලා. මිනිස්සු දැක්කත් ඒත්මයි. ඉතින් මේ ඒකේ මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක් තියෙන එක ඇත්තටම කියවන්න බෑ. ඉති කියලා තියෙනවා කරලා තියෙන සේරම කර කියලා තියෙනවා. බුදු කෙනෙක් මිනිස්සෙක් නෙව වින්දද කියලා හිතා ගන්න බැරි තරම් පුදුමාකාර தত্ত্ব විස්තර කරනයි. ඒක දැනගදී කියලා තියෙනවා මේ පිරිස කැමති වෙන්නේ නැති මේවා මම කියනවට අසුචි පහ කරලා කොන්ද නමල දිවෙන් පසබැතලේව කාලා දෙනවා. පුළුවන්ද කියලා බලන්න. මේ පැත්ත බඩාත ගන්නකොට පිටපැත්තලුවත ගෑවේ. හැම මේම අත ගන්නකොට මයිල් ටික සේරම ගලවලා යනවා. විශේෂ මොනවාක්වත් ඉතුරුලා නැහැ. මේ කොච්චර සෙල්ලම් කරුවත් දැනගත්ත මට හේතු සම්පatti සේරම මේ කයේ සම්පත් නමුත් ඵල සම්පatti නැහැ. උන්වහන්සේ දිගටම උත්සාහ කළා තමයි මේ බුදු වෙන තිසර දවසේ රාත්‍රියේදී ආනාපාන සතිය දිහිත දාලා ඒ ත්‍රිවිද්‍යාපද ප්‍රාප්තිය සිද්ධ වුණා. එතකොට උන්වහන්සේ හේතු සම්පatti ඵල සම්පත්තියකින් ආඩ්‍ය වුණා. නමුත් උන්වහන්සේගේ වැඩේ සම්පූර්ණ නැති බව තේරෙන උන්වහන්සේට සත්තුපකාර සම්පත්තිය කියලා කාට හරි මේ ලෝකේ එකෙකුට මේ ධර්මයේ තේරුම් කළ දෙන්න අවශ්‍යතාවය ඇති වුණා. එතන ඉඳලා කොච්චර දෝ දුර දිග ගියා බරණසීසි පතනෙට ගියාට පස්සේ පස්වක මහන්න මොනවද කිව්වේ? රජ පෙරපුලින් ඇවිල්ලි ඉවර වෙලා මාන වෙලා තපස් පුරන ගානන් අපි සැලකුවා. පස්සේ ඔන්න කාලා තර වෙලා ලස්සන වෙලා දැන් අපි ළඟට එනවා අත්පාම ඉවර ගන්න. අපි ඌව කරන්න කැමති නැහැ. ඔයත් එක්ක ඔයා ඕන දෙයක් කරගත්තා වයි කියලා ඈත තියාම කතිකා කරගත්තා. ළඟට එනකොට කිව්වා නෑ නෑ ඔය එන්නේ මේ රජ මට්ටමින් අපෙන් උදව් ගන්න එව්වා ඉවරයි. අපි මාන වේලා බාහනවන කරන කාලේ කෙරුවා දැන් ඕවට ලෑස්ති නැහැ කියලා ඒකෙන් බොහොම ප්‍රසිද්ධ කතාවක්. ඉතින් උන්වහන්සේ එතන ගිහලා වාඩි වුණාට පස්සේ නමුත් ඒ අත්තන් අර හේතු සම්පත්‍ය ඵල සම්පත්‍ය වල තෙද නිසා ආසනයක් දීලා පයසෝදෝල වාඩිලා කියනවා පොඩ්ඩක් කට්ටිය නම් වාඩි වෙන්න බණ අහන්න කියලා. <laughs> මොන බණද ඔයයි මයි අපි ඔකම එකම මචන් ලැබුවා බණ අහන්න අපි යාළුවෝ අපි බණ අහන්න ලෑස්ති නැහැ. ආවුසෝ වාදෙන් තමයි බුදුහාමරණ කතා කරේ. තරුවචන්සේ ආයෙත් tempත් කිව්වා නෑ පොඩ්ඩක්. මම ධර්මයේ දේශනා කරන්න වාඩි වෙන්න. මොන්න බලද? යාළුවගෙන් අපිට අහන්න දෙයක් නැලා දෙවෙනි හැරේට ආවුසෝවාදෙමයි කතා කරා. අපි වාචනෙන් කියනවා මචං. තුන්වෙනි හැරේටත් කිව්වා ස්වාමින් වහන්සේ මේ කච්චිර කතා කරලා මම මේ ධර්මයක් දේශනා කරන. තුන්වෙනි වතාවට එකම හඬින් හය දෙනා ප්‍රතික්ෂේප කරත් පස් දෙනා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා දැන් මේ උපක්‍රමය හරියන්නේ. ඊට පස්සේ කට්ටියන් ආලා තිනවා මේ ඇත්තෝ මට මම අර අමාරුව දුෂ්කර භාවනා කරලා මට හුඟක් උදව් කරා. මම හුඟක් භාවනා කරා. හැබැයි මට කවදාකවත් ඔයගොල්ලන්ට මම කවදාවත් කියලා තියෙනද අඩු ගානේ ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා. කවදාකවත් ධාතු මනසිකාරයක් මට භාවනා කියලා මම කියලා තියෙනවද? ඒකට පස්සේ නම් මොනේ මොන බලාගත්තේ ඇත්ත තමයි කවදාකවත් ඔච්චර ගැඹුරු දඩ භාවනා කරාට කවදාකවත් ඒ කාලේ කියන්නේ නැතිලු. Tamange ගුණයක් කියන්නේ. ඊනිසෙ රාමචන් සවලු මොකද මං එහෙම ඕගොල්ලන්ට නොකිව්වේ? ඒ කටේ තුෂ්ණී භාවයෙන් බලائیں. ඒකලු මට තිබුණේ නැති නිසා. මට ඉදා තිබුණේ නැහැ. අද මට තියෙනවා. ඒකයි මම මේ කියන්න හදන කෙනාට අර ගොල්ලන් හිතන්නේ මෙහෙම සාමාන්‍ය හෙට්ටු කරන කෙනෙක් නෙවෙයි කියලා තමයි ওই ධම්මචක්ක සූත්‍රයේ අහන්න කන්නේමුයි. ඒ කන්නමුවට පස්සේ තමයි සරුවචනාංශේ ඒ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා ඒ අන්ත දෙක තුලින් හරියට යන මධ්‍යම ප්‍රතිපදා කියවලාසේ ඉස්සිස්සලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනවා කියමින් මේ ලෝකේ පහළ වෙන තාක් සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ වෙන සුළුයි කියලා ධම්මචක්ෂුෂේ පහළ වුණා. එදා සර්වඥන්තර පුදුම සතුටක් ඇති වුණා මේ ලෝකේ මිනිස්සය එක මිනිසෙක් සෝවාන් වුණා. එදා තමයි ඉස්සල්ලාම උදාන ගාතාව කිව්වේ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝකොණ්ඩඤ්ඤෝ කියලා. ඇත්තටම මම දකින්නේ මොකද්ද? කොණ්ඩඤ්ඤාමඳුර තමයි බුදුහාමඳුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කෙරුවේ. කොණ්ඩඤ්ඤාමතු අවබෝධ කරගන්න නැත්නම් බුදුහාමඳුර නිකම්ම නිකම් බුදු. සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? Taman අවබෝධ කර දේ තව කෙනෙකුට අවබෝධ කිරීමේ ශක්තිය ඇති උතුමන් වහන්සේ. එහෙමනම් කවුරු හරි අවබෝධ කරන්න ඕනේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි ඒකට දක්ෂයා වුනේ. එදා ඉඳලා අවුරුදු 45ක් කවදාකවත් රැයට පය දෙකකට වැඩි නිදා ගන්න නැතුව අර සත්තුපකාර සම්පත්තිය පවත්වපු හැටි දිහා බලනකොට උන්වහන්සේකර හේතු සම්පත්තිය ඵල සම්පත්තිය වල තියෙන වටිනාකම සමබර භාවය කිසිම කිසි සාස්ත්‍රයකට හෝ බුදු කෙනෙකුට හැර විසි කෙනෙකුට සම කරන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ වඳින්නේ අපි මල් පූජා කරන්නේ ගාථා කියන්නේ උන්වහන්සේගේ වචන අනුගමනය කරන්නේ උන්වහන්සේට හේතු සම්පත්තිය ඵල සම්පත්තිය සත්තුපකාර සම්පත්තිය කියන මේ තුනෙන් සම්පූර්ණ වෙච්ච උතුමන් වහන්සේ නම. අද ලෝකයා දිහා බලනකොට කිසිම හේතුවක් සම්පාදනය කරන්නේ නැතුව മന്ത്രിතුමාගේ ලියුමටයි දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදයටයි අරකටයි මේකටයි අරවා මේවයි ඉල්ලන මිනිස්සු දිහා බලනකොට පේනවා මුන්න තරම් වංචාවක්ද කෙරෙන්නේ ලෝකේ. තමන්ලගේ හේතු සම්පත්තිය තියෙනවා නම් තටමන්න දෙයක් නැහැ පළ ලැබෙනවා. කවුරක්වත් අපිට ආශිර්වාද කරන්න දෙයක් නැහැ. හේතු සම්පාදනය කරන්න බෑ වීර්ය නැතුව. අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව අනේ මට ප්‍රථම ධානය ලැබේවා. අනේ මට සෝවාන් වෙන්න පුළුවන්ද? ඒවය මේ චරිචුරු ගන්න දෙයක් මේකේ නැහැ. ඒකට අවශ්‍ය කරන වීර්ය වැඩුවා නම් අනිකුත් ධර්ම හරි ගියා නම් ඒ කාටවත් ආශිර්වාද කරන දෙයක් නැහැ. ඒක හරියයි. ඒක නිසා අපි මේ ප්‍රශ්නයක් වෙනකොට ඒකෙන් පැනලා ගිහිල්ලා වෙන කාට හරි කියලා තටමනවා නම් ඉල්ලනවා නම් මට සති සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤේ සම්බොජ්ජංගේ හරියාවා මට වීර්ය සම්බොජ්ජංගේ හරියාවා කියලා කවදාකවත් හිතන්න එපා මෙහෙම සාසනයක අපි වැඩ කරන්න කියලා. අපිට කවදාකවත් කායිමත් ෆේවර් එකක් හම්බ වෙන්නේ ඒක බොරු. කෙරුවොත් පමණයි ඒක හම්බ වෙන්නේ. ඒ නිසා හේතු සම්පatti නැතුව ඵල සම්පatti බලාපොරොත්තු වෙනවනම් සුද්ධෙටම කියන්න පුළුවන් අවස්ථාවාදියයි කියලා. opportunities. එහෙම නැතුව ඵල සම්පatti ලැබිලත් සත්තුපකාර සම්පත්තිය කරන්නේ නැත්නම් කියන්න පුළුවන් ආත්මార్థකාමියයි කියලා. Taman නවෝද ලැබුව කාටවත් කියලා දුන්නේ නැහැ කියලා. අපේ සරුවචනanse මගේ සරුවචනanse කවදාකවත් අවස්ථාවාදීකුත් නෙවෙයි. උන්වහන්සේ කවදාකවත් ආත්මార్థකාමී මේ මොකද මේ? උන්වහන්සේ මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් සමබර වෙච්ච නිසා. උන්වහන්සේ කවදාකවත් මේ බණ කියලා පිරිසක් ඇති කරන්න ඕන කමක් නැහැ. ලාභ සත්කාර ලබන්න ඕන කමක් නැහැ. පිරිසකින් අන්ධහැර පාව ගන්න <clears throat> ඕන කමක් නැහැ. අපේ බුදුහාමුදුරු මෙහෙමයි උන්වහන්සේ රෝණ කරලා තියෙන මේ පිරිසටත් මං වගේම බුදු වෙන්න ලැබේවා කියන අදහස. ඉතින් අපි එහෙව් පාරක ගමන් කරනකොට මේ සත්‍රුන් වහන්සේගේ මේ <clears throat> ගුණ මහන්ත භාවයේ කල්පනා කරනකොට අපි තේරුම් අරගන්න ඕනේ අපිට කවදාකවත් අපි හේතු සම්පාදනය කරන්නේ නැතුව මේ ධ්‍යානයක් මාර්ගඵලයක් ආලෝකයක් එහෙම නැත්නම් මොනම ඥානයක්වත් හම්බෙන්නේ පතල වැඩක් නැහැ පතන්ට දෙයක් මේකේ නැහැ එහෙම කරලා හම්බ වෙන එකක් නම් ඔය හේතු සම්පatti බල සම්පත් වලින් අවශ්‍යතාවයක් නැහැ සරුවඥානන්ද ඒ නිසායි අපි කියන්නේ විද්‍යාචරණ සම්පන්නෝ උන්වහන්සේ විද්‍යාධර්මති සම්පූර්ණයි චරණ ධර්මති සම්පූර්ණයි ඉතින් අපිට විද්‍යාධර්ම පරධර්ම චරණ ධර්ම සම්පූර්ණ කරන්නේ නැතුව අපිට කවදාකවත් මේක හම්බ වෙන්නේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් හිතන්න එපා. මේක මේ අඬලා, යැපලා, මේ ඉල්ලලා, ප්‍රාර්ථනා කරලා, එහෙම නැත්නම් මේ දන් දීලා, එහෙම නැත්නම් මේ පාරමිතා පුරලා කරන්න පුළුවන් කයක්. ඒ මේ බුරුම සාන්තිය මම දන්නේ ඒක බුද්ධම ගැඹුරකින් කියනවා මේ මහා කරුණාව තිබ්බට වැඩේට බහින්නපයි කියලා. කවදාකවත් ඒක මදි. මහා කරුණාව කියලා කියන්නේ හේතු සම්පatti විතරයි. ඵල සම්පatti ලැබිලා නැහැ. හේතු සම්පatti තිබුණාට වැඩ බැස්සොත් දෙන්නම අමාරු වෙනවා. දෙන්නම අමාරු වෙනවා. අමාරු වැඩිච්ච මිනිහත් අමාරු වෙනවා. යන මිනිහත් අමාරු වෙනවා. ඒ නිසා තමයි මොකක් හරි වැඩකට බහින්න ඉතලා හොඳට කල්පනා කරන්න මම මේකට සුදුස්සද කියලා. සුදුස් නැත්තම් පැත්තකට වෙන්න. කවදාකවත් මේ මාධ්‍ය අවශ්‍යතාවය තියෙනවා. අනේ මොනව හරි කරන්න ඕන කියලා තක්කමුක් වෙලා කොරස් කටේවත් අත දාගන්න බැරුව වැලට බැස්සුත් වෙන්නේ මොකද්ද දෙපැත්තම අමාරු වෙනවා. අනේ බුරුමේ ඉඳලා මේ මාස 18ක් විතර බැනුම් අහලා අහලා අහලා අහලා එපාම වුණා. ඉබාල මං එන්න බඩු පැක. බඩු පැකලකින් කියන්න විදියකුත් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න දෙන්නේ මොනම දාලකින්වත් ඉන්ටර්විව් කරන වෙලාවෙදි මොනවක කතා කරා. ඊට පස්සේ සුදු ආහඳුරන්න මං ගිහිල්ලා කිව්වා සායරෝගෙන් ඉන්ටර්විව් එකක් ගන්න කියලා ප්‍රයිවට් එකක්. පස්සේ ගිහලා බොහොම අමාරුවෙන් අරගත්ත පස්සේ රායගම මේවයි ගිහිල්ලා කතා කරලා පස්සේ මොකුත් නැහැ ඉතින් අර සුප්‍රීම කෝට් විනිශ්චයකාරයා වගේ තමයි මොකද කියලා ඊට පස්සේ මං කිව්වා මෙහෙමයි මම යන්න යලා හොඳයි කිව්වා. ඊටියට වැඩක් නැහැ නේ පලයන් කියලා. ඊට පස්සේ යන්න හදලා ආයෙත් පස්සේ කිව්වා දැන් ගිහිල්ලා මොකද කරන්න හදන්නේ මම ගොමේ මීටිගට තමයි යන්නේ ගිහිල්ලා කමටහන් දෙන්න කියලා <laughs> උඹ කමටහන් දෙන්නේ තම්බු බාගෙට තම්බිච්ච අලයක් වගේ ඔක කහපු මිනිහගෙත් බණ්ඩාරක් වෙනවා. කරනවා නම් තමයි වැඩේ කරලා යන්න එපා. කිව්වා ඉතින් අය මුකුත් නැහැ ඉතින් අර බැටළුවෙක් දංගෙඩි උටට ගත්තා වගේ මම ඉතින් කරබන් අහගෙන හිටියා. මොනවා කියන්නේ? ඊට පස්සේ මං කිව්වා එහෙනම් මොකද්ද ඔබ වහන්සේ යෝජනා ගන්න. යෝජනා කරන්නේ මෙතන ඉල්ල වැඩේ ඉවර කරගෙන යන්න. භාවනා කරන්න. එනි මෙච්චර කාල භාවනා කරා කියලා ඉතින් ප්‍රතිඵලයක් නැති කතාව මට කියන්න තියෙන්නේ. සායනු වෙන්නේ ප්‍රතිඵල ඕනේ නැහැ. කෙරුව එක ඇති. ඒක කියන්නේ නැහැ. එච්චරයි කියන්නේ. නිසා තව ඉන්න ඕන. මේ සුදු හමුදුත් මොන දිහා බැලුවා. ඉතින් මම ආයෙ කියලා බඩු ඉහළ දාලා ඉතින් ආයෙත් අවුරුදු දෙකක් විතර හිටියා. ඊට පස්සේ ඇත්තම තුන් සැරයක් බඩු පැක් කරනවා. තුන්වෙනි සැරේ බඩු පැක් කරලා මම යනකොට සුදු හමුදුරෝ පුංචි පල් පොල්ලතු කුටියක හිටිය පොල්ලතුන මේ පැත්තේ තියෙන මේ ලී වලින් හදන කුටි වගේ ඒ කුටිය වකුරු දාලා කඩනවා. අන්දරේ විතරක් දාගෙන මත් දාන්නේ. ඊට පස්සේ මං ගිහලා කිව්වා විවේකානන්ද සාංශට මෙහෙම මට්ටම් දැන් බෑ මම යනවා. ඒ හැරලා බල්ලි වල කිව්වා දැන් තුන්වෙනි දරේ නේද කියලා ඇහුවා. මම කෝ කියලා. මම සීසරයකට වැඩි යෝග කරන්න ඕක අමතක කරලාද කියලා භාවනා කරන්න කිව්වා. කිසිම කිසි විදිහකට මේ උහුරතල් කිරිලක් ආශිර් ගැනීමක් මොනවාක්වත් නැහැ. ඔබ භාවනා කරොත් උඹට ඵල තියෙයි. දුක් විඳුත් ඒ තරමට ඔබ පන්නරේ හිටි. ඒක මේ මම නිසාවක්වත් බුරු වෙනසක්වත් මමක් කරන්න යන්නේ. ආ මේ විදිහට ඒ ඒ සුදුසුකම් ඇතුව වැඩ කරන්න පුරුදු වෙනවනම් මේ ශාසනය මෙච්චර විලෝපණය ඉන්නේ නැහැ. මේක හිතන්නේ මේ අසවල් ගුරුවරයා ගාවට ගියාට මට ආශිර්වාද ලැබෙයි. නැත්නම් අසවත් දීයෝ ගාවට ගියාම හරියයි. නැත්නම් යපලා ඇඳලා යහප් වෙලා ගන්න පුළුවන් කියලා. මොකක්වත්ම නැහැ මේ ශාසනය. මේකේ තියෙන තනි කර හේතු සම්පදා, ඵල සම්පදා, සත්තුපකාර සම්පදා කියලා සරුවචන්හන්සේ පිළිහිටපු ආදර්ශය පමණයි. අපි මේ පාරේ යනවනම් අපි නිතරම කරදරයක්, දුකක්, බාධාවක් ආවට පස්සේ කල්පනා කරන්න ඕනේ. මෙවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක්ගේ ගෝලයක් වශයෙන්, දුවක් වශයෙන්, පුතෙක් වශයෙන් මට පැකිලෙන්න පස්ස ගහන්න, පසු බහන්න හේතුවක් තියෙනවා. හේතු වෙලා අපි යන්න හදන්නේ කොහාටද? ආ නිතින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන මේ ಗುಣ ටික සීපත් කිරීම ඒක නිකන් ටොනික් ඉෆෙක්ට් එකක් තියෙන විටමින් B බිව්වා වගේ ඒක මතක් වෙනකොට කවදාකවත් අතාරින්න හිතෙන්නේ නැහැ ඒක නිසා බුදුහාමුදුර කරපු කිසි වැඩක් ලෝකේ වැරදුනේ නැහැ පෙරදුනේත් නැහැ මොකද හේතුව උන්වහන්සේ හේතු සම්පාදනය වෙලා නැත්තම් ඒ වැඩේට අත තියන්නේ නැහැ Tamange හේතු තියෙන්නත් ඕනේ ලබන කෙනාට හේතු තියෙන්නත් ඕනේ ඉතින් උංගව දෙනෙක් අහනවා මොකද සරුවචනංශ මේ අඟුලිමාල බේරන්ට 999ක් කපනකම් හිටියේ ඇයි මුල් එකන කපනකොටම නිවන් දක්වන්න බැරි වුණේ මොකද? එහෙම නැත්නම් මේ ශාක්‍ය වංශයේ මෙච්චර විනාශ වෙනකම් මොකද බුදුහාමරෝ බලන්න හිටියේ? ඒවුවා බුදුහාමරෝ දන්නම හේතු සහ ඵල අතර වෙනසක් මිසක් බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවික නීතියට ඇඟිලි ගහන්න යන්නේ උන්වහන්සේ බලන්නේ මේ විච්චර විලෝපන තියෙන ලෝකෙ මෙච්චර අකල් මරණ සිද්ධ වෙන ජාති ජරා දුක් තියෙන ලෝකෙ එක එක හරි සත්‍ය අවබෝධ කරනවා පයින් හරියනවා පයින් හරි ගිහලා මනුස්සයා ගොඩ දාන්නේ මොකද්ද? යාට හේතු තියෙනවා. තමන් වහන්සේට තේරෙනව කරන්න ඕන වැඩේ ඒ දේ කරනවා මිසක් මැජික් පෙන්වන්නවක්වත් ආසයන්තවත් වතුර යවිදින්නවක්වත් උන්වහන්සේට ඕනකමක් නැහැ. නිසා අපිත් බණ භාවනා කරනකොට හිතන්න ඕනේ අපිත් මේ ඵල සම්පදාව වශයෙන් මොකක් අරමුණු කරගෙනද මේ කරන්නේ. මේ ඉක්මනට ලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාන්තේම අපි අපිට වටා ගැනීමක් කරනවා ඒක අවස්ථාවාදී ඒක අපිට තරම් වෙන්නේ ඇත්තටම ආධුනිකයෝ එහෙම හිතනවා නමුත් පහුවෙනකොට තියෙනවා එකට එක සම්බන්ධතාවයක් මිසක කවදාකවත් මේ ශාසන ගමනේ ෆේවර්ස් නැහැ මොකද්ද කියන්නේ ෆේවර් එකට සිංහලෙන් කියන්නේ මේ മന്ത്രിතුමාගේ සැලකිල්ල ලැබෙන්නේ නැහැ. උල්පන්දන් දීමෙන් ඇති වැඩක් නැහැ. කරපු හැටියට ප්‍රායෝගිකතරයි ලැබෙන්නේ. ඒ නිසා ඒකට හොඳම ආදර්ශය සරුවචනාංශේ. ඒක මේ ගුරුවරු සඳහන් කරලා තියෙන්නේ සත්තු මහාන්ත පච්ච වේකත. අපේ මහාන් තත්ත්ව සරුවචනාංශේ ප්‍රතිවේක්ෂා කරගෙන යනවනම් එතකොට කමන්න පුළුවන් වෙනවා. කවදාකවත් පසු නොබා දිගට ඉදිරියට යආ ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම මේ අපිට ලැබිච්ච ශාසනය අපිට ලැබිච්ච මේ සරුවචන ශාසනයේ අයියානික බුශ්‍රී සද්ධර්මයේ දිහා බලනකොට අපිට ලැබිච්ච විශාල දායාදයක් තමයි මේ ධර්මයේ අපේ సంతානගත කරගන්න තියෙන අවස්ථාව. ඒක නොකර මේ කෑමට, බීමට, රූප බලන්ට, සද්ධාහන්ට, අරමේව කරන්ට අර වටිනා සද්ධර්මයේ වෙන වෙන දෙයක් කරන්න යනවනම් අපි මේ රත්තරන් තියදී අසුචි අත ගන්න හදනවා. අමාරුයි තමයි මේක හම්බ කරන්න අමාරුයි. නමුත් අපි මේ අපිට ලැබිලා තියෙන දායාදේ දිහා බලනකොට ශක්ති ප්‍රමාණය ඒක දිහාට හැරිලා මැරිලා වැටෙනවා කමන්නේ කියන අදහසෙන් අය කටයුතු කරන්න මේ වීරිය නැතුව බෑ. කුසීතයාට බුබ්බඩේර කවදාකවත් කරන්න බෑ. ඒ නිසා සරුවචනාංශිකේ ශාසනය දක්වන මේ වීර්ය දිහා බලනකොට කියනවා විරියස අවන්නවාදීනෝ නාම නත්ති. මේ වීර්යයට දොස් කියන කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියලා. ඉතින් අපි වැටි වැටි ආණ්ඩා ආණ්ඩා කඳුළු පෙර පෙර යන්නේ ඒ ගමන නම් ඒක අපිටම ආඩම්බරයක් වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ වටිනා දායාදයක් ලැබිලා තියෙන කාවට ගියට ලැබෙන්නේ නැහැ. ඒක ලබන්න නම් වීර්ය කරන්න ඕනේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා තීන මිද්ද විනෝදනතා. මේ භාවනා කරගෙන යනකොට හුඟක් වෙලාට සියලු සාරණා සම්පූර්ණ වෙනකොට හොඳ ගුරුවරයෙක් ලැබිලා හොඳ විවේක පරිසරයක් ලැබිලා සීතලට භාවනා කරන්න යනකොට මේ සේරම හොරකම් කෙරුවා වගේ නින්දට වැටෙනවා. උන් දත එකක්ම හරි මధుරයක් හරි ඉන්නවනම් ඒව නෑ. ඒතර මధుරත් එකයි දත එකක්ම එක හැපි හැපි දොස් කී කියයි. හැබැයි නිින්ද නෑ. ඒ ඔක්කොම හරි ගිය දවසට නිින්ද එනවා. එදාට සියල්ල ගේ බිඳලා හොරු ගෙනිච්චා වගේ නිින්ද ආවට පස්සේ අර ලැබපු ඔක්කොම අවස්ථා නැතුන. අන්න ඒක නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම හිතේ වීර්ය ශක්තිය ඒ උණුසුම් ගතිය තියෙන්න ඕන. ඉතින් ඒක නිසා වීර්යවන්ත වෙන්න නම් මේ තීන මිද්ද භාවයේ නැත්නම් මෙතන වැටෙන මේ කුසීත භාවයේ ආධිනව තේරුම් අරගෙන පුළුවන් තරම් කොට වෙන නිසා ආධුනික යෝගාවචරයට ප්‍රධානම සතුර අභ්‍යන්තර සතුර වශයෙන් පෙන්වන්නේ නිදිමත. ඒක නැති කරන්න අපි නිතරම වීර්ය දල්වා ගන්නාලද වීර්යයෙන් නිතර කටයුතු කරන්න ඕනේ. සමති යෝගාවචරයෙන් නම් කියනවා ආලෝක සංඥාව ඇති කරන්නයි කියලා. නිතරම ඇස් දෙක වහගෙන ඉරදීහා දිලිසෙන අහස දිහා බල්ලා බල්ලා මේ ආලෝකයේ සංඥාව ඇති කරගෙන ඉන්දියාගෙන එන වෙලාවේදී ආලෝක සංඥාට හිත යොදන්නේ කියලා. එහෙම නැත්නම් විදර්ශනා යෝගාවචර මතක් කරනවා මේ ගේ හොරු කඩාගෙන යන්නයි හදන්නේ. ඔක්කොම පහසුකම් ලැබිලා තියෙන ඕන නින්දට යන්න දෙන්න හදනවා කියලා. ඒ නින්දට අවදි භාවයක් ඇති කරන මෙනෙහි කිරීමෙන් නින්ද කඩා ගන්න ඕන. මේකටත් කියන්නේ වීර්ය කියලා තමයි. ඉන්දිය අනිත් පැත්තට කියන්නේ වීර්ය කියලා. ඒ නිසා නිදිමත කතිය තීන මිදිය දුරු කරන්න නම් නිතරම වීර්යවන්ත භාවය අතේ ඇඟිලි ගන්නට තියාගන්න. ඒකත් ඒ වීර්යවන්ත භාවය ඇති කිරීමට ඉන්න ප්‍රධාන සතුර සිහිපත් කිරීමේ මේ තුිනමිද්ධ භාවය. ඒ වගේම තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා කියලා කියනවා. අපි කිව්වා සතිය වදන්න සතිමත් පුද්ගලයා ආශ්‍රය කරන්න ඕන. අසති පුද්ගලයා අයින් කරන්න ඕන. ධම්මවිචේ වදන්න හොඳ ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන පුද්ගලයා ආශ්‍රය කරන්න ඕනේ. මේ අනිකුත් මේ මෝඩ කතා කරන කට්ටෝ අයින් කරන්න. මේ වගේ මෙතෙන්දි වීර්යවන්ත පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. කුසීත පුද්ගලයන් පරිබාහිර කරන්න ඕනේ. ඒකයි මේ කතාකාරයෝ කතාවේ තියෙන භයානකම තනෝතන් තමයි කියන්නේ. කතා කරන්නෙම වැඩේට පෙළඹෙච්ච නැති වෙලා. ඉතින් ඒකෙන් වෙන්නේ ඒ පුද්ගලයා තමයි වෙන්නේ අහගෙන ඉන්න මනුස්සයා තමයි වෙන්නේ. එක දවසක් ඒ බුරුමින් දැද්දි එහෙම සිද්ධියක් වෙලා ඒ එක යෝගාවචරයේ වැඩිම භාවනා කරන වෙලාවේ කාමරේටලා ඉඳගෙන ඒක කතා කරගෙන. මේ ඡායලුගේ අතටම හම්බෙලා පස්සේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඒ පුද්ගලයා ආවට පස්සේ වාර්තා කරන්න දෙයක් නැහැ නේ මොකද තියෙන්නේ නිකන් කතා කරගෙන ඉඳලානේ. ඊට පස්සේ කෝ ඔයා ගිහලා බුදිය ගන්නයි කිව්වා. මොකද අනිත් එක්කනට භාවනා කරන්න පුළුවන් කියලා ඒක. කවදාකවත් ඒ හැටව නින්දටවත් එහෙම කතා කරන කෙනෙක් ලুকু පිනක් කිව්වා කියලා වැද්ද වෙලා බුදිය ගන්නේ කිව්වා. මොකද තව කෙනෙකුට ඒකට කරදරයක්. මේ කතාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්නේ කමාරු වෙලාන වැඩක්. ඒ නිසා හරියට ගණන් කරන්න දවසකට එහෙම කෙරුවොත් මමත් අමාරු වැටෙනවා. මොකද දවස් රාත්‍රී පැය හතරක් විතර මාත් කතා කරනවානේ. මම හුදෙකලා මතක තියාගන්න යෝගාවචර වශයෙන් තමන් ආරසා වෙන්න නම් මේ මොකද්ද ආරේ ආරසා කරගත්තේ නැත්නම් ওই වීර්ය කියන මුළු ගඟම මුළු ජලාශයම කඩාගෙන යනවා. සෞන්දර්යයට ඒ කුසීත පුද්ගල පරිවර්ජනයේදී අර බෝඩයක් ගහලා තිනවා එතන කතාව භාවනාවට හතුරෙකි කියලා. ඒ කුසීතයාගේ ස්වභාවය. ඒ හිස් කලේ හෙල්ලෙනවා. කගුණටි වේලෙනකොට සලසල සල ගහලා සද්දයක් එනවා. හිස් භාවය තමයි. දැන් පුළුවන් තරම් නිස්සද්ද වෙලා ඉන්න නම් එසේ මෙසේ පිනක් තිබිලා බෑ. එසේ මෙසේ වීර්යයක් තිබිලා බෑ. එසේ මෙසේ සත්‍යයක් තිබිලා බෑ. මොකද හොඳට තේරෙන පණ ගන්න මේ කතා කරනකොට ලැබෙන ශක්ති විශේෂයි. වගේ තමයි විරිය විරිය ආරම්භ පුද්ගල සේවනතා. පුළුවන් තරම් වීර්යෙන් කටයුතු කරන ඇසුරු ළඟ ඉන්නේ කියලා. ඥානරාම ස්වාමීන් කියන්නේ අනේ මට වැඩ කරන පිරිසක් මැද ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. බැනට භාවනාවට හිත යොදාගත්ත පිරිසක් අතරේ ඉඳ ලැබුණත් ඇති කියලා කියනවා. මොකද ඒ තරම් දුර්ලභයි. ඒ තරම් මිනිස්සු මේ පුංචි කාරණාවක් ආපුවම අර තමන්ගේ බාහිර দূරේ පැත්තකට දාලා මේ ලාමක දේවල් වලට දුවනවා. ඉතින් ඒක නිසා එහෙම වැඩ කරන පිරිසක් අතර ඉඳ ලැබෙන්නත් ලේසි නෑ. අපිත් ඒකට වැඩ කෙරුවේ නැත්නම් අපි ඉබායම කොන් වෙනවා. අපි රැහෙන් තල්ලු වෙලා. ඒ නිසා අපි වීර්යවන්ත පුද්ගලයන් ඇසුරේ ඉන්න නම් අපි ළඟ මේ වීර්ය ශක්තිය ඇති කරගන්න ඕනේ. ඒ වගේම සම්මප්පදාන පච්චවේක්කනතා කියලා තියෙනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨාන පස්සේ තියෙන්නේ මේ වීර්ය මොකටද? නූපන් අකුසල් නොයිපද වීම පිණිස. අනුප්පන්නානං අකුසලානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති කියලා තියෙනවා. නූපන්නා වූ කෙලෙස් නොයිපදීම පිණිස කුසල ඡන්දයක් පහළ කරගන්න. වායමති වෑයම් කරනවා. චිත්තම් පග්ගන්නාති දැඩි කරගන්නවා හිත. පදහති. ප්‍රධාන වීර්යය යොදනවා. ඉතින් මේක තමයි ඔය කියන්නේ අපි භාවනා කරනකොට දැඩි වෙහෙසක හරි අමාරුයි. එහෙම නැත්නම් ඇඟ නලියනවා. ලුණු දෙහි දැම්ම වගේ, මඩ බුවක් ගෙඩිය වගේ. ඇඟ බොහොම අමාරුයි. නමුත් ඒක අපි කල්පනා කරොත් අඩු ගානේ මේ ඉඳගෙන ඉන්න ටිකේ කාය දුස්චරිත සිද්ධ වෙන්නේ නැහැ නේ. සතුම් මැරීමක්, හොරකම් කිරීමක්, කාම මිත්‍යාචාරයක් වෙන්නේ නැහැ. වචී දුස්චරිත වෙන්නේත් නැහැ. බුරු කීම් කේලාම් කීම් ඉස්සචන පරිසවචනත් නැහැ. සිදු වෙනව නම් සිදු වෙන්නේ අර ඇතිවෙච්ච කාය වේදනාවට ඇතිවෙච්ච හිත ද්වේෂය විතරයි. ඒක නිසා මේ වෙලාවේ සීලය 100%ක් සම්පූර්ණයි. සීලය කියලා කියන්නේ කාය වචන දෙක. 100%ක් සම්පූර්ණ නිසා මේ ඉඳගෙන ඉන්න පැය කියලා කියන්නේ සුද්ධම සීලවන්ත පැය. ඒත් මදයි. අපි ගෙදරක හිටියා නම් එහෙම නැත්නම් සම්භාෂණයකට ගියා නම් කඩපොළට ගියා නම් අපිට මොනම තාලකින්වත් විශ්වාස කරන්න බෑනේ කොයි වෙලෙක සතුන් මැරෙයිද හොරකමක් සිද්ධ වෙයිද එහෙම නැත්නම් කාමීත්‍යචාරට සම්බන්ධ දේවල් වෙයිද බොරු කියලා මිහිස් වචන පරස වචන වෙයිද කියලා. ඒක මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා අඩු ගානේ නෝබන් අකුසල් නොයිපදීවීම පිණිස අපි උත්සාහයක් කරනවා. උපන් කුසල් අකුසල් දුරු කිරීම පිණිස. හිතට ආපු ද්වේෂයක්, ආසාවක්, නිදිමතක්, කම්මැලි මේ උද්දච්ච කුච්චා විචිකිච්ඡාව දුරු කිරීම පිණිසනේ අපි මේ මෙනෙහි කරන්නේ. අසාර්ථක වුණත් අපි හිත යොදලා තියෙන හොඳ දෙයකට. නෝපා උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට. උපන්නා වූ කෙලෙස් දුරු කිරීමට ඇති ක්‍රමය තමයි සතිය. කෙලෙස් නොයිපද වීමට ඇති දේ තමයි වීර්යය. වීර්යෙන් කරන්නේ තමන්ගේ රාජ්‍ය වටේට තියෙන මේ ඊමා කඳ උරේ බල කඳ උරු දාන එක. කීම සතුරෙකුට එන්න දෙන්නේ සතිය කරන්නේ අතුලට ආපු හතුරා අඳුනගෙන මූණට මූණ දාලා සටන් කරන එක. නිසා වීරිය නැතුව සතියට වැඩ කරන්න බෑ. සතිය නැතුව වීරයට වැඩ කරන්න බෑ. ওই දෙන්න එකට වැඩ කෙරුවොත් විතරයි අපිට సంతානේ සමහර විටක ඔය අනිංජ ප්‍රතිපද විඥානය කියන එක නැත්තම් කයෙන් තොරව දැනගෙන ඉන්න පුළුවන් ගතිය ආනාපානෙ හොඳටම සියුම් කරන්න පුළුවන් ගතිය එන්නේ ওই දෙන්න සමබර වෙනකොට. එහෙම නැත්තම් මේ වීර්යයයි සමාධියයි සමබර වෙන්න. ප්‍රඥාවයි මේ ශ්‍රද්ධාවයි සමබර වෙන්න. වීර්ය හොඳට ඔලුව සගෙන ඉන්න. එතකොට තමයි මේ ගමන කඹේ යවින්න වගේ යන්න පුළුවන් එන්නේ. ආනෙව නැතුව උත්සාහ කරන්නේ නැතුව කවදාකවත් මේවා ඉබේ සැලසෙන්නේ නැහැ. ඒක නිසා නිතරම මේ සම්මප්පදාන ඊට පස්සේ නූපන්නා වූ අකුසල් කුසල් වැඩිම පිණිස නූපන්නා කුසල් වඩනවායි කියලා කියන්නේ අපි කාම ලෝකයේ ඉපදෙලා කාම ලෝකේ මැරලා යන එකේ අපි අඩු ගානේ රූප අධ්‍යානයකට උපචාර සමාධියක් හෝ අර්පණ සමාධියක් උපදෙවි නැත්තම් අර සංස්කෘතික ශ්ලෝකයක සඳහන් කරනවා මේ ආහාර නිද්‍රා භය මේ තුනංච ආහාරය ගැනීම කෑම නිද්‍රාව නිදාගන්න එක නිතරම දේවල් වලට බයෙන් සැකෙන් ජීවත් වෙන ගතිය සහ මෛතුන සේවනයේ මිනිස්සයයි තිරිසනයි සමානයි. ඔය හතරේ කිසියම් අපේ සත්ව ගතිය මිසක් වෙනසක් නැහැ. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මිනිස්යාට දෙන එකම විශේෂය තමයි ධර්මය. මනසට පුළුවන් ඒ කාමීත්‍ය මේ මේ කෑම හොයන ගමන් නිදා ගන්න ගමන් බය වෙන ගමන් බෝ කිරීම සඳහා මෛතුන සේවනය කළත් ධර්මයේ ජීවත් වෙන්න. ධර්මේන හීන පශු සමාන කියලා දිනවා. ඒ ධර්මයෙන් ඔබ හීන නම් ඔබ නිතරම හරකෙක් වගේ තමයි කියන්නේ. ඔබ ආයතින තිරිසන් ලෝකේ තමයි. යම් වෙලාවක අපේ හිත මේ ආහාරය නිසා භාවනා කරන්න බැරිය. එම නිසා නිද්‍රාව නිදිමත නිසා බැරිය. එම නිසා බය නිසා බැරිය. එතන වෙන කාම ආසාවක් නිසා බැරිය කියලා කියනවනේ. ඉතින් අපේ උත්තර මනුස්සත්වයක් ලබන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ තීරසම් භාවයටපත් කිරීමක් වෙනවා. නිසා අපි බලන්න ඕනේ මේ පණ තියෙනකම් පණ නෙලා තියෙනකම් පුළුවන් තරම් ධර්මයේ දිහාට කටයුතු කරනවනේ අපි ත්‍රිසම් භවයේ යන්න තියෙන අවස්ථාව නතර කරනවා විතරක් නෙවෙයි දේව භවයකට යන්න පුළුවන් තරම් අලුත් කුසල් එකතු කරන ශක්තියක් එනවා ඒ විතරක් නෙවෙයි උපන්නා වූ ඇති කරගත්තා වූ ඒ කෙලෙස් කුසල් වඩා වර්ධනයට භාවනාවේ පරිපූර්ණිය දිනු කිරීමටත් මේ සතර සම්පප්පදානම තමයි අවශ්‍ය කරන්නේ. නැත්නම් වීර්යය තමයි අවශ්‍ය කරන්නේ. නිසා අපි කොතන ඉන්නවද කියන්න බෑ. චිත්තක හතරම තියෙනවා. නූපන් කෙලෙස් නොයිපදීම පිණිස වැරවඩන වෙලාවකුත් තියෙනවා. උපන් කෙලෙස් ප්‍රහාණය පිණිස වැරවඩන වෙලාවකුත් තියෙනවා. නූපන් කුසල් වර්ධනය කරන වැඩ පිළිවෙලකුත් තියෙනවා. උපන් කුසල් දිනු වැඩ නූපන් කුසල් ඇති කරන වෙලාවකුත් තියෙනවා. උපන් කුසල් දිනු කරන වෙලාව. ඔය හතරම යෝගාවචර ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්මප්පදාන සම්පූර්ණ වීම කල්පනා කරලා බලනකොට ඉබේ අපි සිද්ධ වෙන්නේ. ආනේ ඔක්කොම එකතු කරපුවාම තමයි මේ තද දිමුත්තතාව කියලා කියන්නේ. මෙන්න මේ විශේෂයි ඇලී නැමී ගත කරන ගතිය තියෙනවනම් ඒක හැමදාම දිනුවට වඩා වර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ කරගෙන යන වැඩේ තියෙන වටිනාකම අපි විසින්ම මේ ආකාරයෙන් දස ආකාරයේ 11 ආකාරයෙන් කල්පනා කරලා බැලුවොත් හරි ලොකු මේ නිදහසක් හිතට ලොකු විමුක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කවදාකවත් අනුන්ගෙන් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ තමන්ගෙමයි ලැබෙන්නේ. නමුත් ඒකට ඒ ආකාරයෙන් කල්පනා කිරීමට කවදාකවත් මේ වගේ බණ අහන්න නැතුව ධර්ම සාකච්ඡා කරන්න නැතුව පීඩවන්ත පුද්ගලයන් ඇසුරෙන් තොරව ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ දවසක මේ වගේ මේ භාවනා කඳවුරකදී අපිට හම්බ වෙන්නේ ජීවිතේට පුදුමාකාර අලුත් වීමක් නැවත සලකා බලන්න පුළුවන් හිත අලුත් කරගන්න පුළුවන් තත්ත්වයක්. මේ සෑම දෙයකින්ම වෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශ වලින් හිත සම්පූර්ණව කෙලසෙන්නේ වීර්ය නැති වෙච්ච දවස. වීර්ය තියෙනවනම් නිතරම දක්ෂ වෙලා ප්‍රභාෂක වෙන්න පටන් අරගන්නවා. ඒ නිසා අපි උත්සාහ කරමු අපි මේ කරගෙන යන වැඩ දිගට කරගෙන යන්නේ කාටවත් කියාපාන්නවක්වත් බයටවත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා කියපු කරගෙන ගිය වැඩ අපිටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් තව තවත් මේවා දියුණු පවුණු කරගෙන අභ්‍යන්තර සාසනයත් බාහිර සාසනයත් කියන මේ දෙකම තනාවර්තනය කරගන්න මේ වීර්ය සම්බොජ්ජංගේ මනාසී අපතුල වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගම අද පැයකොත් විනාඩි 15ක් විතර කල් අරගෙන තියෙනවා. ධර්ම දේශනාව මෙතෙන් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිඋපකාර කියලා කියන්නේ නැවත උපකාර කරනවා කියන එකයි තේරුම. කරපු කෙනාට ප්‍රතිඋපකාර කරනවා. කළගුණ සලකනවා කියන්නේ. කෙලේ ගුණ දන්නේ padikkan විතරයි කියලා දැන් කියන්නේ. එහෙම වෙන්න දෙන්නේ නැතුව සලකා බලන්න ඕනේ. මොක පිළිගන්නලා කියන්නේ මොකද මම දැන් ඉන්නේ සුදු ඇත්තට එනවනේ මෙතන. කමන්නේ. ඕක පිළිගන්නලා කියන්නේ. කියන දේ ආවම ඉවරයි. මේ කියපු දේවල් තේරෙනවද නැත්නම් ඒවා පිළිබඳව කියවිතියක් තියෙනවනම් තව විනාඩි 10ක් 15ක් තියෙනවා. කියන්න කරන්න දෙයක් තියෙනවා. ඈ තුෂ්ණීම් භාවයෙන් ඈ ඔය කියන්නේ සාමාන්‍ය සමත භාවනාවේ ජීවණය වෙන්නන්නේ උච්චාවච භාවයකින් ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ විපස්සනා භාවනාව නෑ ඒක ඒකාන්ත දිගට යනවා මැරුණත් ඊගාදාසිය එතෙන්ද පටන් ගන්නවා ඒකයි ඔය සමාලාර බලන්නේ මේ භාවනා කරන යනකොට මේ අපි කොච්චර උත්සාහ කරත් මේ ඉඳපු ගාම පැමිණිච්ච එක නම් බට්ට ගන්නකොට අල්ලනවා. මාඩ පොඩි ළමයි. ඒක දිහා බලනකොට හිතනවා මේ වඳින්න හිතනවා. මට මයේ තියෙන ගතියක් නැහැ මම මට මම නැමුණේ 26 දී. 26 කියලා කියන්නේ සෑහෙන මෝරලානේ මම. මට කවුරු හරි පේනවනම් මට වැඩි අවුරුද්දකට කලින් හරි විපස්සනාට බහැලා ඉන්නවා. මට පුදුම ගෞරවයක් එන්න පටන් අර ගන්න මොන ආශ්චර්යයක්ද මේ. ඒ කාලේ සම්පූර්ණ කාම ලෝකෙනේ. නමුත් මට හම්බෙලා තියෙන අවුරුදු 17 විතර වගේ. ඇවිල්ලා ඕ පඬිතකම් කිය ගියා. මෙනෙහි කරන්න ඕනේ, භාවනා කරන්න ඕනේ කියනකොට මට ඉතින් පුදුම හුරතලයක් ඇති වෙනවා මේ හිතලවත් කරන්න බැරි දෙයක්. ඉතින් කලින් කලින් එන්නේ මොකෝ? අර ගියාත් මුලින් ගෙනාවු ගැම්මනේ ඒක කවදා විපස්සනා කියන එක මේ ආටෝපෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ ඇතුලේ ලේවලම තියෙනවා. ඉතින් මේ කාලේ මහ පුදුමම කාලයක්. අපි වපුරන තැන් වල නෙවෙයි පලගන්නේ. එක එක තැන් වල මේ විවිධ ආගම් වල කට්ටිය පුංචි ළමයි පුදුම විදිහට එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් හරියට යාට ඒ වෙලාවට ඒ ගැම්ම දුන්නොත් තල්ලුව දුන්නොත් ඇත්තටම තල්ලුව දෙන මනසට ලොකු ධෛර්යයක් එනවා. අර පිපිලා ඉන්නේ නිකන් මේ පුදුම ලස්සන පිපිලා. ඒ හේතුව මොකද? ඒ ගෙනාවු පාරමිතා ශක්තිය. මොකද අපේ තුල තියෙන ප්‍රමාණය නැති ප්‍රමාණය අපි දන්නේ නමුත් ඒක සඳහා කරන උත්සාහය පුදුමාකාර ආර්ය උත්සාහයක් තියෙන වටිනවා. ඒ නිසා දිගටම වැඩ කරගෙන ගියොත් කොටින්ම මේ වැඩේ කවදාකවත් වෙන කෙනෙකුට පවර්ලා කරගන්න බෑ. සංසාරේ කවදා හෝ කළ යුත්තක්. ඉතින් එහෙමනම් අපි දැන් මේ යොදන කාලේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම සතුට වෙන්න පුළුවන්. ඒක වීඩියෝ තුලින් හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. මේ යොදනදී ජරාදිරාවට යන්නේ නැහැ. විරියවතෝපන කිං නාමන සිජ්ජති කියලා කියනවා. වීරියවන්තයාට මොනවද විනිවිද යන්න බැරි කියලා. ඕන දෙයක් විනිවිදින්න පුළුවන්. ඉතින් ඒකට මේ පිළිමිම වෙන්න ඕන ගමන් නැහැ. නෑ මං කියන හුඟව දෙනේ තටමන. හුඟව දෙනේ තටමන මේකට මේ පිරිමි ආත්ම භාවය ලැබේවා. අවුරුදු 7 වහන වෙන්න ලැබේවා. ඥානුන්ද? ඉතින් මම ගහගන්න කිව්ව නෙවෙයිනේ මං කිව්වේ මං අනිත් පැත්තට කිව්වේ. දයා මගේ පැත්තට කතා කරන්නකෝ. එච්චරයි. ඒ නිසා මොනම තාලෙකවත් මේ මේ මොනම දෙයකින් අතපල්ලේ වැටිලා නැහැ. දම්පර රත්තරන තියෙන්නේ. ඒක වැඩ ගන්න දන්නවනම් ඒක දක්ෂයි. දන්නේ නැත්නම් චරිචුරු ගන්න ගත්තොත් මොනහටවත් නම්බු කරන්න බෑ. ඉතින් එහෙනම් ඉතින් අතපල්ලෙම තමයි. අපේ ලැබිලා තියෙන දේ නම්බු කරගෙන යනවනම් හා ඒක සම්බන්ධ කරන්න බෑ මොනම දෙයකට. ඒ තියෙනවා මේ බික්කු සූත්‍රය කියලා එකක්. හරි ලස්සනයි. ඒ සංහිතර හොඳට මේ වගේ මේ සංවේග පහල වෙන බණ ඇහිලා හොඳටම ඉන්න නමුත් තද්ද වල ගැස්ට්‍රයිටිස් එකක් තියෙනවා. කියන්නේ මොන්නම විදියකට ඉන්න බෑ හැන්දාවට තියෙන පුදුම මේ මේ වේදනාවක්. නමුත් අන්තිම තේරුම් අරගන්නවා මේකත් මැරනවා. කොහොමවත් මම වීර්ය කරන්න ඕන කියලා කර කර ඉනගෙන සක්මනට යනවා ඉන්න බෑ. දනවා බඩ දනවා කියනවා ඊට පස්සේ අත්තලේ ඉල්ලෙනවා. උඩ තියෙන මේ මේ ආලම්බන රාජ්‍ය මේ පැත්තෙන් අත්තල තියෙනවා. ඒකේ අල්ලගෙන සක්මන් කරගෙන ඉනකොට මේ ආහඳුරුව සක්මනේ මැරලා වැටෙනවා. මැරලා වැටලා කෙලින්ම දිව්‍ය ලෝක යනවා. මේ ආහඳුරුව තාම ඉන්නේ සක්මනේ. දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ඉතින් විශාල පිරිසක් ඇවිල්ලා මේ බෙර ගහනවා දවුල් ගහනවා අපේ වැඩේ හරි ආවා කියලා උත්සව වෙලා ඇති කරනවා. ඉතින් මේ ආහඳුරන කල්පනා වෙනවා මේ පිරිසක් දාන දෙන්න ඇවිල්ලා වෙන්න ඇති කියලා මේ ආහඳුර වෙනතරත් වැඩි වින් බලාගෙන ඉන්න හදනකොට දිව්‍යාංගනාව වටයක් ගොඩාක් ඇවිලිවල ඒ සෙල්ලම් දැන් හරියන්නේ නැහැ කියලා විශාල කණ්ණාඩියක් අල්ලන ආහඳුරන්ගේ ඉස්සරහට. බැලු බැලමට දිව්‍ය ආත්මයක්. ඒකට කියනවා මේ තමයි ඔබතුමා වෙනුවෙන් මේ ඉන්න දිව්‍යාංගනාව මේ තමයි අත්වැසියෝ මේ තමයි විමානේ කරුණාකර මේකට ස්පර්ශ කරන්න. මේක ස්පර්ශ කරපු ගමන් ඔබතුමාට මේක අයිති වෙනවා කියලා. ආමුදුරන්ට රත් වෙනවා. දැන් ඉතින් දිවි භික්ෂු ආමුදුරෝනේ. භික්ෂුව මේ දෙවියක් නේ දෙවියෝ වෙලා. අත්තන මේකට අත තිබ්බ ගමන් දැන් මගේ අයිතියට එන්නේ. ආවට පස්සේ මං ඉවරයි. හරි පාට කල්පනා කරන මහා අමාරුක දැන් වැටුනේ. මේ දිව්‍යාංගනාව සම්පූර්ණයෙන්ම කෙලිදෙලෙන් ගත කරනවා. ඒගොල්ලෝ කියනවා යන් අපිත් එක්ක යන් මහමු යමන් මචං මහමුදේ නාන්න යන්න හදන. එතකොට මට කල්පනා නම් මට දිව්‍යාත්මේ නම් මට චුත වෙලා මනස ලෝකෙට යන්න පුළුවන්. චුත වෙන්න ඕනේ නැහැ. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. යනකොට මෙයා කියනවා මම සාස්තුන් වහන්සේගේ ශිෂ්‍යෙක් මම සාස්තුන් වහන්සේ බලන්න යන්න කැමතියි කියලා. දිව්‍ය කරන හරි මාත් එන්න යන් කියලා ඔක්කොමලත් එක්ක යනවා. ඊළ බුදුහාමුදුරු කාට කියනවා අනේ බුදුහාමුදුරේ මාව බේරගන්න. එච්චරයි. මාව බේරගන්න. ඊට පස්සේ ඇයි කියලා. ස්වාමීන් වහන්සේ මම සම්පූර්ණ මේකේ පාවෙලා තමයි කැලේකට ගියේ. මට මෙච්චර වේදනාවක් තියදී මම සක්මන් කරලා තියෙනවා මම දන්නෙත් නෑ හක්මනේ මැරිලා තියෙනවා. කිලිම දිවි ලෝකෙ ගිහිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් මේ ඉන්න තත්ත්වෙදී මේ එකකට හරිය බැඳුනොත් මේ ගේ අඩිය තිබ්බොත් ඉතින් මට ආයි කවදාක කපකට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ අවුරුදු 100ක් එක දවසයි දිව්‍ය ලෝකේ. දිව්‍ය සෙන්ටන්ස් එකක් හම්බෙන්නේ. තදබල අපරාධයක් තදබල රාජදඬුවමක් ලැබෙන්නේ. ඊට පස්සේ සරුවචනන්ද කියනවා මහාන උඹ ඒ කාලේ සතිය පුහුණු කරා නම් ඒ සතියෙම හිටපන්. එතකොට ඔබ මේ ධර්ම රතේ කියලා එකක් හම්බ වෙනවා. ඒ ධර්ම රතේ යෙදිලා තියෙන නිවනටමයි නිස්සද්ද රතයක් අත් දෙක තියන්න තියෙන බයලජ්ජා දෙකේ හේතු වෙන තියෙන වීර්යයේ ඔබ ඔකටලා හිටපන්. දේවාත්මෙ ඉඳගෙන සතිය පිහිටවපන් කියන. බුදුහාම ඉස්සරහම රහත් ඒ ඒ බණ අහන ගමන්ම රහත් ඒ ඒ චරිතය දිහා බලනකොට ඒ සාන්තර ඉඳගෙන ඉන්න බෑ මොකද මේ ગેස්ට්‍රයිටිස් දනවා කියන්නේ ඉතින් මේ ગેස්ට්‍රයිටිස් හැදිච්ච කට්ටිය තමයි ඒක දන්නේ. පරියන්ක කියන්නේ මොනවද බෑ නිකම් දියරද මිරිකනවා වගේ මිරිකන්නේ. එල්ලිලා හක්මන් කරනකොට ඒ හැමදෝ දන්නේ වැටලා මැරිලා. ඉතින් ඒ කියන්නේ ඒ ගත්ත සතිය එහෙමම ගිහිල්ලා ඒ සංසාර කල්පනා නම් තද්ද බල අමාරෝක වැටුනේ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. බැරි වෙලා හරි පින් කරලා ඔයගොල්ලෝ දාන දීලා ගියත් එහෙම ආයේ එන්න එපා මේ චරිතුරු ගාගෙන. <laughs> නෑ ඒක නැත්තම් අර ලැබුණාට පස්සේ දිව්‍ය සම්පත්තිය අනිවාර්යයෙන්ම මනාප වෙනවනේ. ඒ හැමෝටම කල්පනා වෙනවා මම මේ සම්පූර්ණ විවේකයක් හොල්ලාම ගිහලා පැවිදි වුණා. දැන් මොකද වෙලා දින මේ සැනකෙලියක මැදි වෙලා මේගොල්ලෝ මේ ප්‍රීති ගාය ගීත ගායනා කරනවා. මට මේ මහා මේ මේකත් දෙන්න හදනවා. විමානයක්. ඒ වෙලාවෙදිම ක්ලික් කළා දිනවා මට දැන් දේව බල තියෙනවා. මේකට අත තිබ්බොත් මම මේකට අයිතිකාර වෙනවා. මට පුළුවන් මේ වෙලාවේ චුත වෙලා මම හොඳ වෙලාවට පුදුරජානනාන්සේ ජීවත් වෙන කාලේ. කෙලින්ම ඇවිල්ලා ඔය ඒක තියෙන ඔය ඉන්දිසර් ලයිෆ් සයිඩෝගේ පොතේ ওই සූත්‍රය විස්තර කරපු බණ ටික තියෙනවා. සූත්‍රය බික්ඛු සූත්‍රය කියලා කියනවා. සංයුත්තනිකයි වෙන්න ඕනේ. ඒකට කියපු බණ හරිය ලස්සනයි ඔය ඉන්දිසර් ලයිෆ් පොත සයිඩෝගේ පන්සාංශික පොතේ මේ ওই බණ ටික දීලා තිනවා මේ මේකට කියන්නේ ධම්ම රත කියලා. උඹට ධර්ම රතයක් හම්බ වෙනවා මෙන්න මේ ලකුණු ටික තියෙන ධම්ම රතේ පොතෝ කොට ගොඩ වෙලා ඒ කියන්නේ උඹ උඹ අර අනින්ද්‍ය ප්‍රතිබද්ධ විඥාණයට දාගෙන ඉස්සද්දෝ හිටපන් උඹට මොනවක්වත් දැන් කරන්න බෑ කාටවත් උඹේ පුරුදු කරපු ධර්මයේ තියෙනවා ඒකට හිත දාගෙන හිටපන් ඉතින් යන්න වෙන්නේ නැහැ එතෙන්දිම නිවන් දකින්න ඒ නිසා මේ ලෝකේ පුරුදු කරපු දේ අය කාටවත් මේ මේ උදුර ගන්න බෑ ඒ නිසා විපස්සනා අනිත්‍යව නම් මේ පැන්සලෙන් ලිව්වා ඉරේසරකින් මැකුවා වගේ තමයි මේක නෑ බන කියනවනේ සක්‍ර දෙවියන්ද ඉන්න තැන තුමානකට සැරයක් එකතු වෙලා මොනවාද මේ මේ ධර්ම මණ්ඩපේ රැස් වෙනවයි කියලා. ඒත් මෙහෙන් අරගෙන ගිය කට්ටිය තමයි කැසට් ප්ලේයර්ස් අරගෙන යන්න ඕනේ ඒක. CD එහෙ නෑ. CD ටික අරගෙන යන්නේ. හරි ඒ ඔක්කොම මෙහෙන් මෙහෙන් බණ අහලා මෙහෙන් සද්ධාහ පිටවන කුසල ඡන්ද පිටවන CD අරගෙන ගිය කට්ටිය. එහෙ හැබැයි MP3 තියෙනවනේ ප්ලේයර් එකේ. නැතුව බෑ. මේ එහෙ එහෙ ගිහිල්ලා එහෙදී බුද්ධ ධර්මයට එන්න බෑ. දිනු කරන්න පුළුවන්. දිනු කරන්න පුළුවන් මෙහෙදී උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ කන්වින්ස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරම කාම ලෝකයක් තියෙන්නේ. මෙහෙන් අරගෙන ගියොත් ඒ ට්‍රක් එකේ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දිවි ලෝක යනවා කියලා කියන්නේ අලිම මේ මේ ඩෙත් සෙන්ටන්ස් එකක් වගේ. ඒ කියන්නේ මේ බරපතල වැරද ඇතුව හිර දඬුවමක් වගේ එකක්. මට නම් මේ කවුරු හරි ප්‍රාර්ථනා කරනකොට මේ දාන දීලා හරි මේ මෙව්ව වෙන්න කියලා ඇඟ හිරි වැටෙනවා මේ කොහෙද මේ ඉල්ලන්නේ කොහෙද යන්න හදන්නේ මොකද ඔය දිවි ලෝක උඩම තමයි මේ මේ මේ මෙයා ඉන්නේ කවුද මේ පසවර්ති මාරයා උඩම ඉතින් කිට්ටු වෙන්න වෙන්න වෙන්නේ වසවර්තිය ළඟට තමයි යන්නේ ඒ නිසා මේකෙදීම වැඩ ඉවර කරගන්නවා මිසක් ආයේ පස්සට වලිගෙනම් තියාගන්න එපා. ඈ? ඔය භ්‍රමචාරීදින් ධානය ලැබපු කට්ටියටනේ. ඒක ඊට වැඩිය භයානකයි ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එක වගේ. දැම්මට පස්සේ ආයේ අරින්නත් බෑ ෆුල් ෆ්‍රීස් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඈ? ඔය දුසිලුගේ බොහොම සන්තෝෂයෙන් සන්තෝෂිත දෙවි රාජන් වහන්සේට ඉන්න පුළුවන්. බණ අහන්න පුළුවන් මෙහෙන් කරගෙන ගිය කට්ටියට අඩු ගන්න නිසන් වනේ ගිහිල්ලා තියෙනවා කියලා සාතිකේ තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ප්‍රේමසිරි ආමරු ගාවත් හිටියයි කියලා මොනවාර තියෙනව නිකන් එහි බාර ගන්න නැහැ. මම දන්නේ ළඟදී නම් පණිවිඩයක් ආවේ නැහැ මට. කියන්න දන්නේ නැහැ ඉතින්. දැන් පිරිමි ආත්මයක්ලා තියෙන්නේ. මාතෘ දිව්‍ය රාජ කියලා පිරිමි ආත්මයක් තියෙන්නේ. සරුවචනාන්දගේ බණ අහලා නිවන් ලැබලා තියෙනවා කියලා කියන්නේ. කොහොම හරි ඒ කියන්නේ ඔය දැන් අර බ්‍රහ්ම ලෝකයේ මේ තාම ඒ මේ කාශ්‍යප සරුවචනාංශගේ නිවන් ලැබු පැත්තෝ තාම ඉන්නවා කියලා කියනවා. බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඈ? තේරුණේ නැහැ. ඒ කියන්න බෑ ඒ වුණා සමහර වෙලාවට බෝසතාන් වහන්සේලා විපස්සනා වශයෙන් නිවෙන්නේ තියෙන්නේ සංඛාරෝපේක්ෂ ඥානෙ දක්වාම ගිහිල්ලා තියෙන ඊට පස්සේ සිං ආත්ම නරි රිලා මේ වඳුරු ආත්ම ලැබලා තියෙනවා. ඒකේ විශේෂතා තියෙනවලු. ඒ තිරිසන් ආත්මෙත් විශේෂතා තියෙනවලු. ඒ කියන්නේ මිනිසෙකුට වගේ මේ විශේෂ හැකියාවල් තියෙනවා. පෙර හිටපු ආත්ම දැක් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් අපි දන්න බයොලොජි වල කියවෙන එකක් නෙවෙයි. ඔයාලා තියෙන වෝකින් මෙඩිටේෂන් කියලා ආටිකල් එකක් තියෙනවා. සුවිමාලි ලියලා තියෙන්නේ. ඒ කියවද ඒක? දැන් ඔය දැන් ඉන බිකුනේ ඒ කියන දෙනවා ඇතින්නියක් කරන්න ගිහිල්ලා උඩු තොල නැහැ කියලා අප්සෙට් වෙනවා. ආනපානේ කරන්න බැහැ. මේ උඩුතලේ හැප්පෙන්නේ බලන්න. ඉතින් ඇතින්නේ try කරනවා try කරනවා හරි වැඩේ මට නම් බෑ කරන්න උඩුතලක් නැහැ කියලා අතහැරලා දාන. ඒ විලෝ එක. එළුම් බිය. ලෝසිගේ අක්ක නංගිනේ. උඩුතල නැහැ කිය. ඇයි ඇයි මේ මේ බම්බුගේ බම්බුගේ අඹෝ කියලානේ කියන්නේ සරස්වති දෙවියන් අතර. දැන් හදාගෙන බ්‍රහ්මයාටත් දැන් වයිෆ් ඉන්නවා. සරස්වති දෙවියෝ බ්‍රහ්මයාගේ අඹුව කරලා තියෙන දැන්. ඇත්තද? බම්බුගේ අඹුව බම්බුගේ අඹුව කියලා කියන්නේ. බම්බුගේ අඹුව කියලා කියන්නේ මේ සරස්වති දෙවියන් තරම් මේ නිකන් ඉන්න දෙන්නේ නැහැ දැන්. ඉතින් ඒව මොනවාක්වත් දෙපා මේ ජීවිතය ඉවර කරන්න බලන්න. හොඳයි දැන් මේ කට්ටිය ඇවිල්ලා තියෙනවා අපිට දැන් නතර කරන්න වෙනවා.